අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මතක් කරගත්තේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ මේ උපදවා ගත යුතු ධර්ම නගා සිටවා ගත යුතු ධර්ම පිළිබඳව අපිට උගන්වන පාඩමට අදාළ මාතෘකාව අපි විසින් මේ ශාසනය වැඩ කරන යනකොට මේ කියන ධර්ම හත උපදවා ගත යුතුයි. ඒ හතටම අපි කියනවා සංඥා හතක් කියලා. සත්ත්ව සංඥා කියලා. ඒක තමයි අනත් අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා. දැන් අද අපි මේ කතා කරන්න හදන ආදීනව සංඥා ආදී වශයෙන් තියෙන හත. ඉතින් මේ ආදීනව සංඥාව එහෙම නැත්නම් අද දවසේ මාත්‍රකාවසින් අපි ගන්න හදන සංඥාව ඉස්සල්ලාම කතා කරපු දුක්ඛ සංඥාවේම ප්‍රභේදයක් කොටසක් කියලා පසුකාලීන ආචාර්යවරු අටුව ආචාර්යන් වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අනිත්‍ය භාවය දකිනවා නම් අපි කරන හැම දෙයකම තියෙන අනිත්‍ය භාවය දකිනවා නම් ඒව ආදරෙන් බදා ගන්නව වෙනුවට ඒ පිළිබඳව ආදීනව තේරෙන්න පටන් ගන්නවා. මොන විදියෙන් ඒවා කරගෙන ගියත් ඒවා ඒකාන්ත වශයෙන්ම විනාශයටපත් වෙනවා, නාස්තියට යනවා කියලා ඒ අනිච්ඡානුපස්සනාවේම හේවණලක් වගේ තමයි මේ ආදීනවේ වැටෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය සම්මත ලෝකේ ඒ පැත්ත දකින්න කැමති නෑ. ඒ නිසා අපි බලනවා අපි කරන දේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. එහෙම නැත්නම් විනාශයටපත් වෙන්නේ නෑ. ඒ නිසා අපිට කවදාකවත් අපි මේ කරන දේක ආදීන විඳින්න වෙන්නේ අපි කරන දේ 100%ක් හරි. එහෙම නැත්නම් මේකට මේකේ නරක පැත්තක් අඳුරු පැත්තක් මේකේ නෑයි කියලා අපි හැම වෙලාවෙම වැඩක් කරන්න ඉස්සෙල්ලා සර්ව සුභවාදීව නැකත් බලලා ඔක්කොම කරන්නේ එතකොට කවදාකවත් ආධිනවක් එන්නේ නැති වෙයි කියලා හිතලා. නමුත් මේ මොන જાතියෙන් කරගෙන ගියත් ආධින වෙන වෙලාවට ආධින වෙනවා. ඉතින් ඒ නිසා කවදා හෝ භාවනා කරලා Taman දන්න අරමුණක් අරගෙන ඒ අරමුණ මැත්තේහි මුලමදාග වශයෙන් සබ්බකාය වශයෙන් හුදුට පරීක්ෂා කරගෙන ගියොත් මොන අරමුණක් ගත්තත් ඒ හැම අරමුණකම මේ ක්ෂය වෙන පැත්තක් තියෙනවා වැය වෙන පැත්තක් තියෙනවා නිරුද්ධ වෙන පැත්තක් තියෙනවා. ඒක හැම අරමුණකටම හැම සංස්කාරයකටම නැතුව බැරි අංගයක්. ඉතින් ඒක නිසා අරමුණක් බාර ගන්නවයි කියලා කියන්නේ ක්ෂය වීම බාර ගන්නවා කියන එක. වැය වීම බාර ගන්නවා කියන එක. නිරෝධය බාර ගන්න එක. නිසා දරුවෙක් වදනවයි කියන්නේ මරණයක් වදනවයි කියන එක. නිසා සරුවචනාංශයේ සඳහන් කළා තියෙනවා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ කියලා. මේ ලෝකේ අපි දිනු කරනවායි කියලා කියන්නේ ඇත්ත සුසානේ තමයි වර්ධනය කරන්නේ. මිනි වලවල් ගාන තමයි වඩන්නේ. එනනම් මිනි වලවල් ගාව අපි මේ සංකේත පිටවන්නේ. ආවල් කෙනා මරණයි කියලා. ඉතින් අන්තිමට අපේ වර්ධනය කරන්නේ අපි සුසානයක් තමයි. ඉතින් ඒක නිසා මේ බුදු බුදුහාමුදුරු කියන දේ අපි කැමති නෑ. මැරෙනකම්ම පිළිගන්න මැරිච්ච දවසට නැතුවම වැඩියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පාංශකූලිය අත්‍යවශ්‍යයි. හැබැයි මැරෙනකම් බුද්ධ ධර්ම ඕනේ නැහැ. මේ නවින් විද්‍යාව හොඳයි. එහෙම නැත්නම් සීළු සැපදෙන ක්‍රම හොයනවා. මුදල් මුල් කරගත්ත. නමුත් භාවනා කරන කෙනෙකුට එවැනි පරිසරයක හැදිලා ඇත්ත දැනගන්නා සුළුව භාවනා කරන කෙනෙකුට කවදා හෝ මේ අපි දකින්න කැමති නැත්නම් මේ පැංගිරි පැත්ත මේ තීත්ත පැත්ත දැක ගන්න සිද්ධ වෙනවා. ඒ දකින්න වෙලාවේදී ඒක මගාරින එක යටපත් කිරීම තමයි මේ අපේ ෂට ප්‍රඥාවෙන් කෙරෙන්නේ. ඒ මගාරිනව වෙනුවට මෙහෙම නැත්නම් ඒක නොදකින්න උත්සාහ කරනවා වෙනුවට කවදද අපිට පෞරුෂත්වයක් එන්නේ ධර්මයේ අත්‍යවශ්‍ය කොටසක් තමයි මේ ආදීනවයේ දකින්න එක ආධිනවේ දකින්න කවද්ද කැමති වෙන්නේ නැත්නම් මේ අපි කරන කිසිම දෙයක් ආධිනවක් නැතුව යන්නේ ඒ නිසා සංස්කාර කියන වචනෙන් අදහස් කරන්නේ ඒ සංස්කාර අනිවාර්යයෙන්ම අපිට විපාකයක් ආධිනවයක් ගෙන දෙනවා කරන ලද සංස්කාරයකටින් එන ආධිනවේ වළක්වන්න කවුරක්වත් නැහැ න අන්තලි කියන සමුද්දමජ්ජේන පබ්බදානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ జగති ප්‍රදේශෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම. සංස්කාර චේතනා කර්ම චේතනාම්බිකවේ කම්මං කියලා බුදුරජාණන් බොහොම සරල බීජ ගණිතමේ සමීකරණයක් අපිට උගන්ලා තියෙනවා. අපි ඇති කරන හැම චේතනාවක්ම එහෙම නැත්නම් අපි ඇති කරන හැම සංස්කාරයක්ම කර්ම වෙනවා. ඒ කරන කර්ම එකක්වත් එතනින් අතර වෙන්නේ ඒක රැව්පේ රැව් දෙනවා. එක එක මේ පසු ප්‍රතිඵල අරගෙන දෙනවා. ඉතින් කර්ම කරන වෙලාවේකට අපි කර්මේ සාකර්මඵලය පිළිබඳ දැනුම තිබුණත් මේ දේ කරපුවාම මේක වෙනවා කියන එක පිළිබඳව පූර්ණ මතයක්, පූර්ණ අවබෝධයක් කවදාවත් කාටවත් ගන්න බෑ. කර්ම විශ්ය කියන එක එහෙම අචින්ත ඒක චින්තේ විශයක් නෙවෙයි. අචින්තේ විශයක්. ඉතින් අපි සරුවචන් වහන්සේගේ ඒ විශයෙන් සරුවචන් අපිට උගන්ලා දීලා තියෙනවනේ කර්මේ සහ කර්මඵලයේ කියන එක ඒ ටිකට දන්න පුංචි පොඩ්ඩක් අපි දන්න. ඒකට හැබැයි අපි අනුන්ට පඬිතු වගේ කියන්න පටන් ගන්නවා ඔබට ඕක කිරුවොත් මේක වෙයි මේක විරුවොත් මේක වෙයි කියලා. ඒක අර ලිම් මැඩියෝ ලෝකේ ගැන ප්‍රකාශ කරනවා වගේ අපිට කවදාකවත් ඒ කර්ම વિશે තේරුම් අරගන්න බැරි තරම් විශාලයි. කෙසේ නමුත් කරන ලද දෙයට කර්ම තියෙනවා. අන්නේ කරන ලද දෙයට කර්ම කිරීම සහ කර්ම අතර මේකේ විපාක කියලා කියන්නේ පැසීමක් සිද්ධ වෙනවා. මේ පැසෙනකොට කරන දේ මෙහෙම වුණාට ඒකේ ආදීන වෙනකොට විපාක කියලා කියන්නේ පැහැෙනවා කියන එක. පැහුණාට පස්සේ ඒ කෙනාම ඒක දිහා බලලා කියනවා මම මෙහෙම දෙයක් කරලත් නැහැ. ඇයි මට මේ අසාධාරණ විදියට මේ දේවල් වෙන්නේ කියලා. ඒක නිසා මේ කර්ම කිරීම සහ පැසීම අතර තියෙන ඒ විපරිණාමය පිළිගන්න කැමති නැති නිසා අපි සිල් ගත්තට පස්සේ අපි දන් දෙන්න පටන් ගත්තට පස්සේ අපි සාසනික කටයුතු පටන් ගත්තට පස්සේ අපිට කැස්සක් හිඹිරිසාවක්වත් වෙනවට අපි කැමති නෑ. අපි හිතන මෙච්චර දම්පින් දීලා කටයුතු කරන අපට එහෙම වෙන්න පුළුවන්ද කියලා. අපිට මතක අපි ගණන් හිලවු නැතුව කොච්චර කර්ම රැස් කළා තියෙනවද කියලා. අපිට මතක නැහැ අපි දැනටත් ගණන් හිලවු නැතුව කොච්චර චේතනා පහල කරනවද කියලා. ඉතින් ඒක පිළිබඳව කර්මේශා කර්ම වලින් ਸਰවචනාසි අපට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ කරුණා කරලා ඉස්සරහාට කර්ම රැස් කිරීම. නැත්නම් නෝපන් අකුසල කර්ම නොයිපද වීම පිණිස පරිතද කරගල්ලා හික්මේ අල්ලා ශික්ෂාගරුක වෙල්ලා කියන එක. ඒක පේන්නේ දැන දැන එලිමහා සිර කඳවුරකට හරි හිරගයකට හරි ඵලයල්ලා කියන වගේ. නිසා කවුරක්වත් කැමති නැහැ. මෙච්චර මේ අංග අංග පුලාවක් සහිත ජීවත් වෙන්න පුළුවන් ලෝකයේ ඇයි මේ අපි ඉඳුරන් দমনය කරගෙන හිර කඳවුරක වගේ ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා දවසක මේ ආදී නවයේ ඥානෙ වැටුණා නම් එයාට තේරෙයි කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ. ඉතින් මේ දෙක අතර අපි මේ ලිපදිය මොළවන තෙක්දිය සැලී වගේ මේ පෙන් කෙලින වේලාව දිහා බලනකොට ඒක භූෂණය කරනකොට ඒක විභූෂණය කරන මේ විද්‍යාව ඒක භූෂණය කරන එක විභූෂණය කරන මේ නගර රාජධානි මොන තරම් අනවශ්‍ය කර්ම රැස් කිරීම කරනවද නැත්නම් ඒවා ලොකු කරලා අනිගාන විඳින්න ගියාම කාටවත් හිතා ගන්න බෑ මොකද මේ කාලගුණ ව්‍යසන එන්නේ? මොකද මේ ස්වභාවික ව්‍යසන එන්නේ? අපි මේ තරම් පව් කරලා තියනවාද කියලා හිතෙනවා. නමුත් කරන පව වගේ මේක මේරීමක් සිද්ධ වෙනවනේ. ඒක පැසීමක් සිද්ධ වෙනවා. විපාක මට්ටමට යනවා. ඒකට අපි උදව් කරන්න ඕනේ අපිට තියෙන පැලේ හිටවෙන එක විතරයි. ඒක වැවෙනවා. වැවුනට පස්සේ පළ දරනකොට අපිට හිතා ගන්න බෑ අපි මේ වගේ හිතලාද මේ වැඩේ කෙරුවේ කියලා හොඳත් එහෙම නරකත් එහෙම. ඒක සාමාන්‍ය කියනවා අපි ඒකට උඟ දෙනෙක් කැමති අපි දාන ආදී කටයුත්තක් කළොත් ඒ කරන ලවදගේ හත් ගුණයක් එක ගුණයක් මේ ආත්මෙදිම ලැබෙනවා නැත්නම් තේරෙනවා හත් ගුණයක් ලැබෙනවා ලබන ආත්ම වෙනකොට නැත්නම් ඊගා වශයෙන් ඒ දානයේ ආනිසංස ලැබෙනකොට කියලා මේ ආනිසංස කියන්නේ ආදීනවේ අනිත් පැත්ත. ඒ වගේම තමයි අපි කරන අකුසල් වලත් අපි පුංචි දෙයක් කරාට ඒක පැහැවලා ආවට පස්සේ නිකන් නුගෑටයක් හිටවුවාම ලෝකේ තියෙන ඇටෝලි බොහෝ පුංචි එකක් තමයි නුගෑටේ. නැන්ත අන්තිමට අක්කර ගණක් වැහෙන විශාල ගහක් පාටපත් වෙනවා. ඉතින් ඒ අර ඇටේ හිටවන දැනට අර විශාල ගහක් පාටපත් වෙනකන් අපි හිතනවා අපි පෝර දැම්මෙත් නෑ අපි බැලුවෙත් නෑ කියලා. නමුත් ඒක මේ ලෝකේ තියෙන කර්ම ශක්තිය වැඩෙන්න විතරමයි. මේ ලෝකේ ධර්ම ශක්තියට කිසිම බලපෑමක් නැහැ. කර්ම වැඩෙනවා. ලෝකේ යන්නේම කර්ම ශක්තියට අනුව. කවදා හෝ අපි ධර්ම ශක්තියට සමාදන් වෙලා ධර්ම ශක්තිය යෙදিলা ගත කරන්න පටන් ගත්තට පස්සේ අපි පිටිපස්සේ අර පැල කරන ලද බීජවල ප්‍රතිඵල එනවා. ආදිසං අපතේ බීජං තාදිසං හරතේ පලං. ඉතින් ඒක නිසා සරුවඥාන්සේ වගේම සඳහන් කරනවා අතීතය ගැන කල්පනා කරලා සතුට වෙන්න පුළුවන් මිනිහෙක් මේ ලෝකේ නැහැ කියලා. අපි කරලා තියෙන හරියක් කියන්නේ මේට වැඩිය නරක වැඩ ටිකක් තමයි අතීතේ. ඒ අනුව අපි ඉස්සරහට ඒ කර්ම රැස් නොකර ගැනීම සඳහා එහෙම නැත්නම් නෝපන් අකුසල් නොයිපද වීම සඳහා ਸਰවචන්සේ ප්‍රමුඛත්වයේ දීලා තියෙනවා. එහෙම නැත්නම් සබ්බපාපස්ස අකරණම් කියන ගාථාව දේශනා කරලා තියෙනවා. ඉතින් සබ්බපාපස්ස අකරණම් ගාථාව තියෙද්දි දැන් බුද්ධ ධර්ම කියන්නේ පින් කරන දැනට ගෙනල්ලා තියෙනවා. මේ පටලැවිල්ලෙන් පස්සේ බුද්ධ ආගම අනිකුත් ආගම් වල කිසි වෙනසක් නැත්තේ නෑ. මෙච්චර අමාරුවෙන් ਸਰවඥාන්සේ හරිතන හරි විදියට පෙන්ලා කියලා දීපු එකේ එහෙම නැත්නම් පවුන කිරීමයි මේ ශාසනය කියලා පෙන්නපු එකේ දැන් අපි ආගමක් හදාගෙන අපි පිං රැස් කිරීමේ කටයුත්තක් කරනවා. ඒ පිං රැස් කිරීමේ කටයුත්ත කරන්න යනකොට කොච්චරක් අපට පින්කම් කරන්න කියලා ගොංකම් කරනවා කියලා එක පැත්තකින් කියනවා නැත්නම් පව් කරනවද කියලා හුඟා කමාරු තේරුම් ගන්න. ඒ නිසා පින් නොකර ඉන්න එපා. නොකර ඉන්න බෑ. ඒක පිළිබඳව කලබල වෙන්න එපා. පව් නොකර ඉන්නත් බෑ. ඒ ගැන කලබල වෙන්නත් එපා. මේකේ රාත්තල් ගන්න දැනගෙන කරන්න. පොත් බැීමක් කරන්න. මේ කරන වැඩවලදී සීයෙන් කරන්න. නිසා කිසිම කෙනෙකුට ආරම්භයේදී අපි කිව්වොත් මේ සතිය අඳුරලා දෙන වෙලාවේ සතිපට්ඨාන අඳුරලා ජීවන රටාව වෙනස් කරන කතා කරන්න යන්න එපා. යාර කියන්නේ ওই ජීවන රටාවේ ඉඳද්දිම සතියෙන් කරන්න මේක. සියෙන් කරනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. ඒ මේ දේ කෙරුවොත් මේ මේ ආදි ආදීනව ලැබෙනවා. මේ මේ කෙරුවලොත් මේ මේ ආනිසංස ලැබෙනවා කියලා. ඒ අවදි භාවයේ නිසා යම් කෙනෙකුට කරන දේ පිළිබඳ මුළු හදින් කරනවා නම් දෝතින් කරනවා නම් එලඹ සිටි සීයෙන් කරනවා නම් අප්‍රමාදීව කරනවා නම් ඒ කෙනාට ඒ දේ නිසා මත්තට හම්බෙන විපාක වශයෙන් හම්බෙන දේ කෝක වෙතත් මිලෝ වශයෙන් හම්බෙන හතෙන් එක වැටෙනවා වැටෙනකොට තේනවා දැන් ගොඩාක් හේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒකට සම්බන්ධ වෙන අනික් අපි කටයුත්තක් කරනකොට සතෙක් මරනකොට මැරෙන සතා ඉන්නවා මරණ සතා ඉන්නවා. හොරකම් කරනකොට හොරකමට ලක් වෙන එකනා ඉන්නවා හොරකම් කරන කෙනා ඉන්නවා. කාම අපරාධ කරනවා කාම රතර ලක් වෙන එකනා ඉන්නවා කාම සුඛේ විඳින එකනා ඉන්නවා කාම මිත්‍යාචාරයක. ඊ අනෙක් පාර්ශවයට මොකද වෙන්නේ කියන එකට බුදුම සංවේදීකමක් එන්න පටන් අර ගන්නවා මේ සතිය ආපුවාම. ඒතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ කොච්චර බයලජ්‍ය දෙක වහගෙන කටයුතු කරත් මොනම කටයුත්තක් කරන්න ගියත් යම් ප්‍රමාණයක පවට බයක් නැති ගතියක් ලැජ්ජ නැති ගතියක් හැම කෘත්‍යයේම තියෙනවා. ඒක අපි මේ මේ සුදු රෙද්දකින් වහලා වගේ කියනවා නෑ මේවා පිංකම්. එහෙම නැත්තම් හොඳ පැත්තේ වැඩ කියලා කරගෙන කරගෙන යනවා. ඉතින් ඒක නරක වැඩ කරනට වඩා හොඳයි තමයි. නමුත් මේ කරන හොඳ වැඩට වැඩිය වඩා හොඳ වැඩක් තියෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගිහි ප්‍රතිපදාව දාන සීල භාවනා කියලා කියනකොට දානේ හොඳයි. හොරකමට වැඩිය හොඳයි. ඒක පිළිබඳව ආයෙ කාටවත් වාද කරන දෙයක් නැහැ. නමුත් මේ දානවල තියෙනවා දියුණු දියුණු උසස් දාන. ඒ දානය විග්‍රහ කරනකොට අභය දානය සතෙක් නොමරා සිටීම අග්ග දානම් මහා දානම් අරියස්ස විනීයේ යතිදං පාන පානාති පාතා විරපාදාන්ති පාත විරමණය පානාති පාතෙන් වෙන්වීම විතර උසස් දානයක් කොහොක්වත් නැහැ සියලු දානයන්ගෙන් අන්තිම කෙලවර තමයි පාණච පාන විරමණය අග්ග දාන මහා දාන අරියස විනේ ඒ වගේම හොරකමින් වැළකීම තමයි ආර්ය විනේ උසස්ම දානේ කාමීත්‍යජාණයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, කේලමෙන් හිස්සචිනේ පරිසෝචනෙන් කිය. ඒ කියන්නේ උසස්ව දාන කියන්නේ සීලේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ මුළු විශ්වයම දන් දෙනවට වැඩිය එක චිත්තක්ෂණයක් එයා සීලයක් රකින්නෝ නම් සමාදන්ව දැනගෙන කර්මేశා කර්මඵල දැනගෙන ඒ මුළු ලෝකෙම දන් දෙනවට වැඩිය අර ඒක චිත්තක්ෂණයක දන දන රකින්න සීලයේ ආනිසංශ වැඩි. ඉතින් ඒ නිසා එක චිත්තක්ෂණයක් සතික් නමරින්ද කෙනෙක් අදිෂ්ඨාන කරනවනම් අභය ලැබෙන සත්ව ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි ඒ නිසා චිත්තක්ෂණයක් සතුන් නමරා සිටීම දැක දැක දන දන අනන්ත අප්‍රමාණ අභය දානයක් අපිට ලැබෙනවා අනන්ත අප්‍රමාණ අනුන්ට බය නොදීමක් හම්බ වෙනවා. ඒකෝට අපිට ආනිසංස වශයෙන් අපිට බය නැතුව ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් ඒතියෙද්දී සිල් රැකීම තබා දන් දෙන්න පෙළඹෙන පිරිස දිහා අපිට බලනකොට පේනවා මේ පිරිසට ඒ වගේ කුසලයේ තිබියදී අධි කුසලයේ පේන්නේ හොඳ තිබියදී වඩා හොඳ පේන්නේ අන්ධකාරයි අවිද්‍යාව තෘෂ්ණාව ඊට පස්සේ ඒ සීලයකට ගිහිල්ලා සමාදන් වෙලා පන්තිල්ලට සිල් වගේ රැකලා හෝ ඊට පස්සේ අධි චිත්ත භාවනා භාවනා කුසලයකට යනවනම් ඒ කෙනාට ඒ අවුරුදු 100ක් සිල් රැකලක ඉන්නවට වැඩිය එක චිත්තක්ෂණයක් භාවනාවට යොදවනවා නම් අසුරුසනක් ගන්න ප්‍රමාණයෙන් භාවනාවක යෙදෙනවා නම් මේ තරම් ආනිසංසයි කියලා බුදුරණන්සේ නිකන් ගණන් හදලා පෙන්නනවා නරකයෙන් හොඳ තේර ගන්න පිරිස තමයි කතා කරන්නේ ඒ හොඳ පිරිසට වඩා හොඳ පෙන්නනවා ඒකට ගියාම ඊට වඩා හොඳ එක පෙන්නනවා ඉතින් අපි අන්නේ විදිහට මේ මේ හොඳින් වඩා හොඳට යෑමේ තියෙන දේ දියුණුව දකින්න නැත්තේ අපිට මේ ආදීනවානුපස්සනාව නැති නිසා. අපි පහත් මට්ටමේ කුසල් කර කර ඉන්න හරිය කැමැත්තක් තියෙනවා. කියාපාමින්, අන්ධහර පාමින්, බිර ගහමින්, ගෙජ්ජි හොල්ලමින්, කොඩි අරගෙන මේ කරන පින්කම් වලට වැඩිය බණක් භාවනාවක් කරනවා නම් බොහෝම නිස්සද්දයි බොහෝම අකිරියක් තියෙන්නේ අන්නේ විදියට පොළඹා ගන්න බැරි මේ ආදීනවේ තේරෙන්නේ නැති නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කුසලයේ අධි කුසලයේ අතර වෙනස තේරුම් අර ගන්නවා නම් ඒ කිනාට පුදුමාකාර විදියට එන්න එන්න එන්න තමන් කරන හැම කෘත්‍යයකම කායික වේවා වාචසික වේවා මානසික වේවා හැම කෘත්‍යකම මම අහුවෙන හැටි එහෙම නැත්නම් මමය මතුවෙන හැටි මාන්නේ මතුවෙන හැටි තෘෂ්ණාව මතුවෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. අකිරියෙන් ඉන්න වෙලාවක අපි ක්‍රියාවක් කරන්නේ නැතුව එහෙම නැත්නම් යමක් නොකර සිටීමේ කලා පුරුදු වෙනකොට අපිට තේනවා ඒ අනිමිත්තේ අකිරියේ ඉන්නකොට කිසිම විදිහකට මම ආයනේ මතුවීමක් එන්නේ මාන්නේ මතුවීමක් එන්නේ සුෂ්ණාය මතුවීමක් එන්නේ එතකොට හරි පාළුයි එතකොට තීතන නිකම්ම නිකන් ඉන්න නිසා පවු නොකිරීමේ ආනිසන්ත තේරුම් ගන්නට වැඩිය යමක් කිරීමේ දැඟලීම තමයි ආගම කියලා සඳහන් කරලා තියෙන්නේ. මුළු ආගමෙන්ම කරන්නේ මේ මිනිස්සු අවුස්සනවා. අවුස්සල මොන හරි දෙයක යොදවනවා. ඒක හොඳයි ආධුනික පැත්තේ. පහු වෙනකොට පහු වෙනකොට අර තේරෙන්න වෙනවා. මීට වැඩි යමක් බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කිරීමේදී මේ අපි කරන දෙයක වගවීමක් කරන දෙයක ආදීන වෙනොදෙනීමක් නිසා අපි අර පොඩි ළමයි කක්කාත ගන්නවා වගේ චූවත ගන්නවා වගේ ඒ තාම පහත් වැඩ කර කර ඉන්නවා. ඉතින් ඒ නිසා සංසාරේ හරස්කඩයක් කරන බැලුවොත් මේ ආදීනවානුපස්සනාව ආවට පස්සේ ඒ කෙනාට හැම කරන වචනයකම හැම කරන මනසින් කරන චේතනාවකම කායික ක්‍රියාවකම තමන තේරෙන පටන් අර ගන්නවා ගාන්ටාරකට තට්ටු කෙරුවොත් ඒකෙන් දෝංකාරයක් නැගිනවා ගාන්ටාර ලෝහයට ගැහුවට පස්සේ ශබ්ද නැවිත් හිටින්නේ නැහැ. ඊට පස්සේ අපිට ඒක ආපහු එනකොට අපි කියනවා හද්දයේ නෙමෙයි මොළ කරදරයද මේ මට මේ කවදාකවත් නැතු මේ කරදරය ආවේ මොකද කියලා අපි නිකම් බය වෙන්න කලබල වෙන්න පටන් අර ගන්නවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ දැන් වෙච්ච එක වළක්වන්න කවුරක්වත් නැහනේ. මර බුදුරජාන්සේ ගාතාවෙන් කියන විදිහට අන්තලික් කියන සමුද්ද මජ්ජී කියන වගේ ඉස්සරහට කර්ම ඉස්සරහට චේතනා ඉස්සරහට සංස්කාර නොකර සිටීම තමයි මෙතන ආදීනවේ දන්න කෙනාගේ වෙන දේ. එහෙම නැත්නම් සබ්බ පාපස්සාකරණම් කියන එකට අලුත් අර්ථ එන්න පටන් ගන්නවා. සියලු පවෙන් වැළකීම විතර ශිෂ්ටාචාරයක්, ජීවිත වවින් වැළකීම විතර සීලයක්, පවෙන් වැළකීම විතර හැදියාවක්, පවෙන් වැළකීම විතර මහත්ම ගතියක් තවත් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා කරන කරන හැම දෙයකම තියෙන ආදීනවේ පෙන්නලා දෙනකොට බුදුරජාණන්සේට චෝදනාවක් කියනවා අක්‍රීය වාදයක් කියනවා කියලා. මිනිස්සු කර්මන්නේ කරන වෙනකොට අක්‍රීය කරන වාදයක් කරනවා කියලා. ඉතින් බුදුරජාණන්සේට මේ වේරංජ බ්‍රාහ්මණයා චෝදනා කරනකොට මේ මිනිස්සු නිකන් හිරි වට්ටනවා අන්ධභාග කරනවා අක්‍රීය වාදයට යනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා කරන හරියක් කරන්නේ පවුණම් මම අක්‍රීය වාදෙක් තමයි. මම කියනවා කරන්න එපයි කියලා. ඒ නිසා කරන හැම දෙයක් පිළිබඳව සතියෙන් බලාගෙන හිටියොත් ඒ කිරීම සඳහා එන තල්ලුවක් තියෙනවානේ මේ වැඩේ කරපම් මේ වචනේ කියපම් මේ හිතවිල්ල හිතපම් කියලා අන්නේ තල්ලුවට එන ඒ මෙහෙවීම දිහා බලලා අපි කියන එක සර්බලදාරි දෙයන්නාන්සේ කරපු දෙයක් එහෙනම් මේ මිනිස්සයා මට මෙහෙම කරපු දෙයක් ආදි වශයෙන් කියන්න ගියාට අවසානයේදී කියන්න වෙන්නේ මේ හැමදේම මාන්නේ නිසා වෙන එකක්, මම ආයනේ නිසා වෙන එකක්, තෘෂ්ණාව නිසා වෙන එකක්. ඒ නිසා පරිේශන මට්ටමින් ඒක නොකර ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා. එතකොට තමන්ගෙන් එළියට කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත නොවි සිදු වෙලා ඉන්න වෙලාවේදී අපිට කොච්චර පාලුකමක් දැනෙනවද අපිට කොච්චර තනිකමක් දැනෙනවද අපිට කොච්චර කම්මැලිකමක් දැනෙනවද අනිශ්චිත භාවයක් දැනෙනවද? නොදන්නා තැනකට ගියා වගේ දැනෙනවද කියලා බැලුවම අපිට මොනවා හරි කරන්න තල්ලුවක්. කරන්න යමක් කරන්න මෙහෙයුමක් තියෙනවා. ඒක තමයි නන්දාමාලිනී කියන්නේ වන්දනාව වන්දනාව යණ්ඩන් අපේ වන්දනාව යණ්ඩ අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා නිකන් එනකොට වන්දනා ගමනක් හරි යනවා. මොනවා හරි කරනවා. මේ කරන දෙයින් ඊගාවට වෙන දේ පිළිබඳව කල්පනා කරලා කරන්න කිව්වොත් එහෙම පච්චවෙක්කිත්තා පච්චවෙක්කිත්තා රාහුල වාචම් බින්දේ දබ්බං කිච්ඡං කාතබ්බං කියලා කරන්න ඉස්සලා හිතල බල්ලා කරපන් හිතල බල්ලා කතා කරපන් කරන්න කිව්වොත් මේක නිකන් දඬුවම් කෙරුවා වගේ විලංගු ගැහුවා වගේ හිර කෙරුවා වගේ හිර ගෙදරක දැම්මා වගේ ඒක නොකර මේ ਵਿਚාරයකින් තොරව අවිචාරවත්ව මේ දේවල් කිරීම තමයි ප්‍රත්‍යඥය ගැහැටි නිසා ප්‍රත්‍යඥ දන්නේ මේකට තට්ටු කරුවාට පස්සේ කොච්චර වෙලා ඒක දෝංකාර දෙයිද කියලා ඔහේ නිකන් ඉන්නවට තට්ටු කර කර ඉන්නවා. ඒ නිසා ඝන සංගණිකාට වැටුනොත් සෙනගත් එක්ක යන්න ගියොත් රැළට වැටුනොත් රැළට වැටෙන අහුවෙනවා. ඒක මේ අලුත් කාලේ තියෙන හොඳ මේ එන්න අපේ රැළට රැළට අහුවෙලා යන් අපි. ඒ රැල්ල තමයි දැන් ඔය තියෙන ජනමාධ්‍ය රැල්ලයි හැම එකෙම තියෙන. ඒ වෙනුවට අර හුදකලා වෙනවයි කියනකොට ඒ වෙනුවට ඇතුළතින්ම සතුටක් ලබනකොට ඒ වෙනුවට සම්පත්තිකර අවස්ථාවට යන්නේකට ওই රැල්ල යන කට්ටිය රැලි කරන කට්ටිය කැමති නැහැ. ඒකට අපිට කියන්න තියෙන්නේ බල්ලොත් එක්ක බුදියාණ ගියොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ. ඒක බුදුරජාණන්සේ දේශනා කළා තිනවා සත්පුරුෂ ආශ්‍රයයට ගියොත් අපිට ආදීනව බල බල ඉඳ වෙන්නේ රැල්ලට අහු වෙලා යනවා. ඒ නිසා භාවනා කරගෙන යන වෙලාවේදී මේක පෙන්නනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී යම් වෙලාවකට යෝගාවචරයට මේ මොන අරමුණෙන් පටන් අරගත්තත් හිත කර්මන්නේ වෙලාවට පස්සේ එහෙම නැත්නම් විපස්සනාව අඛණ්ඩ විපස්සනාවක් එහෙම නැත්නම් වේපුල්ල විපස්සනාව කාට පස්සේ හැම දෙයකම කම්පන ස්වභාවයක් ඇතිව නැතිව යන ස්වභාවයක් දිගට දිගට දිගට දිගට පේන්න පටන් ගන්නවා. එතකොට අරමුණක් තව එකකින් වෙන් කර ගන්න බැරුව යනවා. සියල්ලෙම තියෙන්නේ හැඳි ගෑවිච්ච ගතියක්, ගොජයක්, සන්තතියක් එහෙම නැත්නම් ප්‍රවාහයක් තියෙනවා. මේක දිහා බලාන ඉන්නකොට යෝගාවචරයට විශාල තීරණයක් ගන්න වෙන එකට සාග තීරණ පරිඥාව කියලා කියනවා. ඒ තීරණ පරිඥාව ආවට පස්සේ තමයි යෝගාවචරයට විපස්සනාට වැටෙනවද නැත්නම් ආපහු කාම ලෝකයට වැටෙනවාද කියලා තේරෙන්නේ. ඒ නිසා භාවනා කරගෙන කරගෙන යන වෙලාවෙදී මේ උදේ වය වතෙන් බලන බලන හැමදේම මේ එනවා මේ යනවා මේ එනවා මේ යනවා කියලා ඒක දකිනකොට වක්කාර ගතියක් එනවා. ඒක හරි බයක් ඇති කරනවා. ඒක නිකන් ආසාත්මක ලක්ෂණ පහල කරනවා. ඒ පහල වෙනකම්ම ඊ යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ භාවනාවේදී මේ තියෙන ඔක්කොම ගොජ දාන්න පටන් ගනී කියලා. මේ ඔක්කොම ප්‍රවාහයක් බාටපත් වෙයි කියලා. මේ ඔක්කොම සන්තතියක් බාටපත් වෙයි. එයා හිතන්නේ මේ අරමුණේ නිමිත්තක් නොසලෙන නිමිත්තක් ධානයෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් අර උද්‍යප්පේ ඥාණයට අනුට ඒ නිමිති සියල්ලම හැඳි ගෑවිලා යනවා. මෙන්න මේ හැඳි ගෑවිලා යනකොට ප්‍රීතියක් පහළ වෙනවා නම් එහෙම නැත්නම් ඒක භාවනා දියුණුවක් කියලා වැටහෙනවා නම් ඒක කෙලෙස් අඩුවීමක් කියලා වැටහෙනවා නම් ඒ දක්කලා මෙතන සිද්ධ වෙන්නේ කෙලෙස් අඩුවීමක් ප්‍රතිපදාවේ දියුණුවක් කියන එක සම්පූර්ණ අහම්බයක් කියලා තියෙනවා. ඒක දකින්නට බය වෙලා භාවනා අතහැරලා දුවන්නත් ඉඩ තියෙනවා. වැරදුණයි කියලා හිතන්න ඉඩ තියෙනවා. සතිය කැඩුණයි කියලා හිතන්න ඉඩ තියෙනවා. සමාධිය කැඩුණයි කියලා හිතන්න ඉඩ තියෙනවා. ඒ අනුව හුඟ දෙනෙක් ජීන් සාන්ති කර්ම කරනවා, ඇපනූල් ගැට ගහනවා, নানা ආකාර දේවල් කරනවා. ඊ타ත්ම කලාතුරකින් කෙනෙකුට තේරෙනවා මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බුදුජානකගේ පළවෙනිම ධර්ම දේශනාව අහලා යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං මේ ලෝකේ පහළ වෙන ස්වභාවය ඇති සියලු ධර්මම නැති වෙනවා ඒකේ ලකුණක් මේ පේන්නේ කියලා ඒකට සතුටක් එහෙම නැත්නම් මේ භාවනා දියුණුවක් මේක සතියට ලැබිච්ච ආනිසංශයක් මේ කෙලෙස් අඩු හිතක ස්වභාවයක් කියලා තේරෙන්නේ ඉතාමත්ම කලාතුරකින් එතන තමයි යෝගාවචරගේ විනිශ්චයක් වෙන එක තමයි තීරණ පරිඥා කියලා දාලා තියෙන්නේ. යම් හේයකින් මේ දෙයක් නිතර එනවා එනවා එනවා එනවා එනවා ගොජ දානවා ගොජ දානවා සම්තතිය නැත්තම් ප්‍රවාහයේ තියෙනවා කියලා දැනගෙන මේක සතුට සිටින් බලන්න පුළුවන් නම් ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් මේ සතිය සම්පජඤ්ඤ හුත්තටම තියෙන වෙලාවක් කියලා ඒකට ප්‍රීතියෙන් බලන්න ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයටම ඇතිවීම නැතිවීම දෙකේ ඇතිපැත්ත පමණක් බලන මේ පෘ탁ජන ගතියනේ තිබුණේ මෙතෙක්ල් හටගන්ම විතරනේ අපි දකින්නේ මරණය දකින්න කැමති නෑ, උප්පත්තිය දකින්න කැමති. මුල්ගල් තියෙන දවසක දකින්න කැමති, ගයක් කඩා වැටෙනවා දකින්න කැමති නෑ. එහෙම තිබුණු එකේ මෙතනදී ගන්න විනිශ්චය නිසා ඇතිවීම නොපෙනී ගිහිල්ලා නැතිවීම පමණක් පේන්න පටන් ගන්නවා. ඒ උද්‍යප්පේ ඥානයේ යහ ක්‍රමයට ඇල්ලුවොත් ප්‍රමෝදයෙන් ඇල්ලුවොත් සති සම්පජඤ්ඤයෙන් ඇල්ලුවොත් එහෙම නැත්නම් ප්‍රීතියෙන් එළඹ සිටි සියෙන් ඇල්ලුවොත් නැතිවීම පමණයි පේන්න පටන් ගන්න. ඒ නිසා එතෙන්ට යනකම් ඕනම කෙනෙකුට යන්න පුළුවන් කියලා වගේ බටහිර ලෝකෙ පෙන්වන්න හදනවා පරිවේෂණ වලින් ඕනම අරමුණකට හිත දාගෙන හිටියොත් ඒ අරමුණ ශීඝ්‍ර චලනයකට කම්පණයකට ප්‍රවාහයකටපත් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඥාන වේවා පිරිමි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා අණුවක් අරගෙන පරමාණුකට කඩලා පරමාණුවත් ඊටත් වැඩිය කොටස් වලට කැඩුවොත් ඒ පේන දේ චිත්තක්ෂණයක් අතින් එක නලියනවා. ඒක මේ මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාපුවා ඕන කෙනෙකුට පේනවා. මේක මේ සියලු දේ ප්‍රകൃතිය මේකයි. මේ නලියන දේ තමයි ගුණයක් ආවම gediyak වගේ පේන්නේ. ඒකකයක් වගේ පේන්නේ කියන එක ඒකට කියන්නේ ඒක ආගම එව්ව අපිට ඕනේ නැහැ කියලා. අපි නලියන මීමැස්ස දොගයක් අරගෙන ඔක්කොම එක තැනට ගත්තට පස්සේ අපි මේ වදයක් කියන. ඉතින් මේ වදේ අපිට පේනවා. නමුත් එක එක මීමැස්සෙක් කරගත්තට පස්සේ එක එක මීමැස්සගේ එක තට්ටක් තප්පරයට 150000 වාරයක් ගහනවා. එතකොට මේකේ මේ කොතනද තට්ට තියෙන්නේ කියලා කියන්න බෑ. ඒතර පෙනෙන්න තියෙන කම්පන වේගය නිකන් සරසුලක් ගැස්සුවා වගේ. ඉතින් එහෙව් කම්පන රාශියක් එකතැනට ආවම අපිට වදයක් පේනවා. ඒකට කියනවා ඝන සංඥාව කියලා. ඉතින් අපි ඝන සංඥාවට කියන මේක ආසියානු කර්මී මැස්සෝ මෙවුන් මේ බටහිර මී මැස්සෝ මේක බම්බරා මේක දෙම්බරා මේක කන මී මැස්සා කියලා අපි ඒ වදවලට නම් කරාට එක එක එක කරන බලනකොට තියෙන ක්‍රියාශක්තියක් විතරයි තියෙන්නේ. ඒ වගේ ඕනම තැනක පෙන්ලා දෙන්න පුළුවන් අංශෝ කුඩා වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්න ක්‍රියාශක්තිය වැඩි වෙනවා. ඒක නිසා අපි රැස් කිරීමට හරි කැමැති බෙදලා බලන්න කැමති නැහැ. බෙදලා බැලුවොත් ඒකේ ඊයේ ගතියට පිහිටන්න බැරි විදියට චපල භාවයක් පෙන්නනවා. ඒක ඒ ඒ දාන නමට ගැළපෙන්නේ නැති විදියට ෂට ගතියක් පෙන්නනවා. නා දාන නමට ගැළපෙන්නේ නැති විදියට වංචනික ගතියක් පෙන්වන නිසා යමක කැඩි කැඩි කොටස් කොටස් වශයෙන් පේන්න හදනකොට අපි ඇස් දෙක පිහිනවා. ඒත් වෙන පැත්තක් බලන්න. කැමැති නෑ මේ වගේ දෙයක් බලන එක බලනකොට වක්කාර වෙනවා. ඒක බලනකොට ක්ලාන්ත වෙනවා. මුහුදට ගියාට පස්සේ ඔරුවක නැගලා ගිහිල්ලා හිටියොත් ඒ මුහුදට අවු වැටුණාට පස්සේ ඒක දිහා බලනකොට හැම තැනම නලියනවා. මේ තුන මුහුදුන කියලා එකක් හැදෙනවා. බලන්න ඉන්න බෑ. වක්කාර වෙනවා මුහුදු ගමනේ කිසිම රසයක් නැති වෙනවා. කාන්තාරයකට ගියාට පස්සේ දවල්ට අවු වැටුණාට පස්සේ කාන්තාරේ වැලි වලින් විහිදෙන එළිය ඇත් දෙක වැහුවත් ගන්නවා. ඒ නිසා කාන්තාර යනකොට ඇස් දෙකට යටිමුයි උඩිමුයි දෙකේම ඇස්පිල්ලම් වලට පාටක් ගාගෙන යනවා. ඒක ඉන්නේ නැති වෙන විදියට. එතකොට මිනිස්සුන්ට කියනවා මේ කාන්තාරවල වියාලෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා. මනස බුදුමාකාර බය විල්ලක් බය වෙනවා. કોઈ අතේ ගියත් පිච්චරයි පේන්නේ. ඒ වගේම හද්ද කැලයක් ඇතුළට රිංගලා බලන්දලු දිශා මාරු වෙනවා. මං ආවේ කොයි අතද ගියේ කොයි අතද මතක නැති වෙනවා. ඒ තුනේදිම මනුස්සයාගේ දිශා මාරු වෙනවා. මෝදෙත් ගිහිල්ලා ගොඩබිම නොපෙන තැනකට ඇතුළට ගිය ගමන් මනුෂයාට මුහුදු උණක් එනවා. කාන්තාරයක ക്ഷേම භූමියේ බහු කරලා සෑහෙන ඇතුළට ගිය ගමන් මනුෂයාට වක්කාර වෙනවා. ඒ නිසා සාන්තු නායකයෙක් අවශ්‍ය වෙනවා. සාතු නායකයෙක් අවශ්‍ය කැලයක් ගියට ඇතුළට ගිය පස්සේ දිශා මාරු. මේ වගේ භාවනාවෙත් අරමුණ ඊටාම ගොඩා කොටස් වලට ගන්නකොට යෝගාචරයට දිශා මාරු වෙනවා. නිසා මාරු වෙච්චාම නලියනවා දඟලනවා ඔළුව හොල්ලනවා බඩ ඔළුව කඩා වැටෙනවායි කියනවා අර බලාහිර වරුණ පේන්නේ නැතුව යනවයි කියනවා සතිය නැති උනායි කියනවා සමාධි නැති උනායි කියනවා දැන් මම මොකද කරන්න ඕනේ කියනවා හරියට මතුරුරිය මන්තරේ මතුරුලා යකා පරල වුණා වගේ මේක මේ භාවනාවේ හැඩක් භාවනා දියුණුවක් මේ අපි මෙතෙක් කියලා ඉස්තිරයි කියන හිටපු දේ ඔච්චර තමයි පේන්න තියෙන්නේ ඕක දිහා බලන්න ආදීනව ඥානෙ තියෙනවා නම් ආදීනවානුපස්සනාව තියෙනවා නම් මේ වෙලාවට ඒ කෙනාට යෝගාවචර තියෙනවා මේ ආර්යයන් වහන්සේලා මේ ලෝකේ දේවල් අනිත්‍යයි කියලා කිව්වේ මේ පෙන්නන දේ බාර ගන්න ආදීනවානුපසනා ඥානෙ පහළ වෙච්ච නිසායි. ආදීනව ඥානෙ පහළ වෙච්ච නිසායි ඒක මේ කියලා බලලා අහපු එකක් නෙවෙයි. කියලා අහපු එකක් නෙවෙයි. දැකලා මේක අපටත් පේනවා නමුත් අපි ඒ වෙලාවට බය වෙනවා. අපි නම් උස කන්දක් උඩ නැග්ගා වගේ ගොඩ නැගිලා කුඩට ගිහිල්ලා බිම් බැලුවා වගේ. මුහුද මැදට ගිහිල්ලා මෝදකාරයාව වගේ කැලයක් මැදට ගිහිල්ලා දිසා මාරුණා වගේ කාන්තාරයේ මැදකට ගිහිල්ලා ආතපාත නැතු වෙලා ව්‍යාලයන්ට ලක් වෙලා පෙරේතයන්ට ලක් වෙලා භූතයන්ට ලක් වුණා වගේ පුදුමාකාර බයක් ඒ වෙලාවේදී අසුවිරු ඥාන ඇති කෙනෙක් ඉන්නවනම් මෙතෙන්ට ආවේ ක්‍රමිකව බව දන්නවනම් මේ ඝණයක් වශයෙන් තිබිච්ච දේ බලාන ඉඳලා ඉඳලා ඉඳලා ඒක කුඩා අණු කුඩා කොටස් වලට කඩලා බලනකොට ඒක කම්පන චංචලක් බාටපත් වෙනවා. අපි ආස්වාස් ප්‍රස්වාස නැත්නම් හුස්ම හුස්ම කියන එකට හිත දැම්මයි කියලා ඊට පස්සේ කියන ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් කළ බලන්නේ කියලා. ඒ තාම ආධිනව ඥානය ආවේ නැත්තම් කියනවා ආස්වාසයේ මුල මැද අග බලන්නේ කියලා. ආස්වාසයේ මුල මැද අග බලලා පස්සේ දැන් ආස්වාස් ප්‍රස්වාස දෙකේ කොටස් හයක් පේන්න තියෙනවා. ඊට පස්සේ මේ ආස්වාසේ මුල මැද අග තුම් පොලේම මේ කටයුත්ත සිද්ධ වෙන්නේ සමහර ලාට චේතනාවක් ඇතුව ඒතර නාම කොටසත් එක්ක ගත්තාම මේ රූප කොටස් වල 10ත් එක්ක වෙනකොට 12ක් වෙනවා. එන්නේ එන්නේ එන්නේ මේ කැඩි කැඩි කැඩි කැඩි බලනකොට මේ ඔක්කොම ඔය කියන විදිය ගොජේකට එන්න පටන් ගන්නවා. ඔය ඔක්කොම නිකන් සම්තතියක් වෙන්න පටන් ගන්නවා. ඔය ඔක්කොම නිකන් ප්‍රවාහයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ට යනකොට ඒක දැක ගන්න සුළු ඒකේ ජයග්‍රහණයක් කියන සුළුව ප්‍රතිපදාවේ දියුණුවක් කියන සුළුවට ගියොත් සම්පූර්ණයෙන්ම විනාඩියක් දෙකක් තුනක් හතරක් තමාට සෑහෙන වෙලාවක් මේ ගොජේම බලන් ඉන්නකොට පේනවා නම් බලන් ඉන්නවා නම් ඒකේ ආදීනව ඥානය කියලා කියන්නේ මේ කිසිම දෙයක් මේ ලෝකේ ඉසුඹුලන්න තරම්වත් චිත්තක්ෂණයක් එක තැනක නැහැ. මේක නිටතරම නලියලා ඉන්න දේවල් රාශියකින් තමයි මේ එක තැනක් තියෙනවා වගේ ඒකකයක් හැදෙන්නේ කියලා එයාට මේ මගේ ඥානය තියුණු වෙච්ච නිසායි සතිය තියුණු වෙච්ච නිසායි නිවර්ණ අයින් වෙච්ච නිසායි මේක මට පේන්නේ කියලා ඒක ආදීනව වශයෙන්මුත් මේ බලන්න දෙයක් ස්ථිර දෙයක් මේකේ නෑ කියලා ආදීනවේ ඥානයක් පහළ වෙනවා අටුවාචාරින් වහන්සලා පින්නතට සාන්තිපදේ ඥානය කියලා සාන්තියක් ඇති වෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල සැලසුම් හදලා තියෙන්නේ මම ඔක්කොම මෙතෙක් කල් අනාගත සැලසුම් හදලා මේ වගේ නලියන කම්පන වෙන දෙයක නේ මම ඒක දැකලා දකින්න නැතුව සැලසුම් හදලා හදන හදන සැලසුම් කඩලා ගියාට පස්සේ අපි හිතුව කවුරුහරි හුණියම් කරලා කියලා නැත්නම් සර්බලදරි දිව්‍යනාන්තිගේ අකමැත්තක් කියලා එහෙම නැත්නම් පෙර කර අකුසල කර්මයක් කියලා නෑ අපි පටන් අරගෙන තියෙන්නෙම විශ්වාස කරන්න බැරි දෙයක් මත මේ රූපය කියන එක එමෙ විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියලා සාන්තියක් ඇති වෙන අඩු ගන්න මින් ඉදිරියටවත් මේ වගේ වැල්ලේ මාලිගා හදන්න යන්නේ එහෙම නැත්තම් මේ දිරච්ච ලී කෑල්ලක් අරගෙන ඒකෙන් මේ කැටයන් කොටලා ගුරු බාණ්ඩ හදන්න යන්නේ කෙහෙල් ගහක් අරගෙන ඒකෙන් මේ ඇඳපුට මේ හදන්න යන්නේ මේකේ හරපද්ධතියක් නැහැ කියලා අපි ඒක පිළිගන්නේ අන්තිමටම තමයි කරන්න පුළුවන් හැම වෙලාවෙම මේක පිළිබඳ නෑ ඕක විතරනේ සවුත් වෙලා තියෙන ඉතුරු කෑල්ල හොඳයි නේ කියලා අපි හිතනවා. හොයලා හොයලා හොයලා හොයලා යම් කිසි දවසකට ගියාම තේරෙනවා මේක බාර අරගෙන මේක ගොඩනගලි හැදුවර කමන්නේ වැල්ලේ. දිරච්ච ලී කැල්ලක් කරනෝකේ කැටයන් කොටලා හැදුවට කමන්නේ. ඒ වගේම මේ කෙහෙල් කඳක් අරගෙන අපි හදිසියට ඇටෙව්වට කමන්නේ මේක විපරිණාම වෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. Taman දන්නා මේ කෙහෙල් කඳකින් හදලා තියෙන කියලා මේ තොරම. Taman දන්න මේ දිරච්ච ලියකින් හදලා තියෙන්නේ කියලා මේ කැටයන් කොටපු ගෘහ භාණ්ඩේ. Taman දන්නවා මේ මාලිගාව ලස්සනට හැදුවා තිබුණක හදලා තියෙන වැලි මාලිගාව වෙල්ලෙක් කියලා. දන්නවනම් ඒ යෝගාවචරයට ඒක විපරිණාමය පිළිගන්න පුළුවන් ගතියක් එනවා. ඒක පිළිබඳව මේ රක්ෂණ සාතික් ගණ්ඩායි දරුවන්ට බූදලියට දෙන්නයි යන්නේ. ආන්න මේ දැනුමට මමත් නිර්මාණය කරනවා මමත් කටයුතු කරනවා. නමුත් ওই දේවල් මට ඕන විදියට හිටින්නේ නැහැ. ඒක හිටින්නේ සංස්කාරකමේට තමයි. එහෙම නැත්නම් ඒක විපරිණාමයටපත් වුණාට ඒක මට කරන නිග්‍රහයක්වත් ඒ කියන්නේ මම යට කරන ඉච්ඡා බංගත්වයක්වත් නිନ୍ଦ විඳින්න දෙයක්වත් තෘෂ්ණාව අඩු කරගන්න දෙයක්වත් නෙවෙයි මේක වෙන්නේ කියලා ලෝකයේ පිළිබඳව තමන්ගේ නිර්මාණ පිළිබඳව කටයුතු පිළිබඳව යම් ප්‍රමාණයකට ඒ යෝගාචරය තලතුණකමකට එනවා. ඉතින් ඒකට ඒ උදේබ්බේ ඥානේ පානුනාට පස්සේ ආ යම් වෙලාවක ඔය මොනවා කෙරුවත් බින්දින සුළු බවක් මේකේ තියෙනවා කියන එකට අපි භංග ඥානය කියලා දාලා තිනවා. ඒ භංග ඥානය නිසා භංග ඥානේ ඊගාව පියවරක් විදියට ආදීනවානුපස්සනාව පෙන්වනවා. මේ හරි ගැසලා තිබුණාට මේක කෙහෙල් පිටකින් හදපු සැරසිල්ලක්. එහෙම නැත්නම් වැල්ලේ හදපු මාලිගාවක් කියලා මේ මුළු සංසාරේ දිහාම එහෙම නැත්නම් මේ නාම ධර්ම රූප ධර්ම සියල්ල විසී දකින්න පටන් අරගත්තාම ඒ යෝගාචර පරියන්කේ නැගිට්ටත් අපි හිතමු පරියන්කේදී යම් වෙලාවට මේක ඇසුරු කරයි කියලා දකින්න දකින්න සතෙක්කෙත් දකින්න දකින්න මොන හයිය තියෙන දේ දිහා බල්ලා හිතෙනවා ඔය මොන જાතියෙන් මේව තිබුණත් මේකේ තියෙනවා මේ බිඳී යන භාවය ඒක කියනවා පොළවේ මතුවෙන බින්හත්ත නැත්තම් වැලි බිම්මල මතු වෙනකොටම වැලි ටිකක් ඔලුවට තියාන මතු වෙන්නේ. ඒක මැරිලනට පස්සේ ආයෙත් වැල්ලට තමයි යන්නේ. පොළවේ මතු වෙන බින් හත්තක් වාගේ. ඒ නිසා මේ හදාගත්ත දේ පිළිබඳව ඒක නැති වුණා විපරිණාම වුණා කියලා සැලෙන ගතිය නොවීම මේ තල තුනාකම නිසා අපට ලැබෙනවා. නමුත් අපි නිතරම බලනවා මේ ආදීනව ඥානෙ තේරුම් ගන්නව වෙනුවට සම්තිපදේ ඥානෙ තේරුම් ගන්නව වෙනුවට මේ රූප ස්ථිරයි කියලා හිතනද නාම ස්ථිරයි කියලා හිතනද ඉතින් ඒක මානව ඉතිහාසයේ පුරාවටම විශ්වාසෙත් තිබ්බ හැම කෙනෙක්ගේම විශ්වාසයේ බිඳුරක් ඒක නිසා මුද්‍රජානන්සේ අපට යෝජනා කරනවා ඉපදුනාට නැත්තම් ජීවත් වෙන්න ඕන සඳහා කාපියව. නමුත් ඛණ්ඩ ජීවත් වෙන්න එපා. අද දවල්ට දැහනේ හැන්දෑවට ඩිනර් එක අරකයි මේක සැලසුම තියෙන්නම කෑමට ජීවත් වෙන ලෝකයක් නේ අද තියෙන්නේ තියෙන එක. අර පාටිය මේ පාටිය කිය කිය දඟලනවා මිසක් අපි ජීවත් වෙන්න කනවා කියන එක ප්‍රයෝජනේ සලකලා කරන එක. විලි වහ ගන්න ඇඳ පියව්. මේ අනුන්ගේ විලි ලැජ්ජ නැති වෙන විදිහට ඇඳුම් අඳින්න එපා. ඒවට නෙවෙයි ඇඳුම් කියලා කියන්නේ. ඒකට නෙවෙයි මේ මිනිස්සු විලි වහ ගන්න ගත්තේ. ජීවත් වෙන්න ගෙවල් හදපියව්. මේ අනුන්ට පෙන්වන්න තෝබනීට කරන්න යන්න එපා කියලා ඒ ආධිනව ඥාන දන්නවනම් ඒ කෙනා මේ සුඛභෝගීත්වයට එහෙම නැත්තම් කියන මේ පාරිභෝගිකත්වයට ගන්න අමාරුයි. ඔය මොන කම්පැනි ඇවිල්ලා කිව්වත් ඔය මොන ජාත්‍යන්තරයකට ආවත් යන්න බෑ යම් කිසි කෙනෙකුට මේ ආදීන විඥානයේ වෙනුවට මේ සුඛාස්වාදයකට කියන ආලයාභි නිවේෂණය කියලා. ආලයෙන් වැද ගැනීම තියෙන්න ඕනේ. එතකොට තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වලට අපි අහුවෙන්නේ. ඒ ආලයෙන් අපිකට වැද ගැනීම වෙනුවට අපිට අධිනවන ප්‍රශ්නාව තියෙනවා නම් එතන මේ සම්තිපදේ ඥානය කියලා කියන්නේ මේ මම මෙතන ඉන්නකොට මගේ එකයේ තියෙන සැපතරම් කොහෙවත් සැපක් නැහැ. මොනම ඉරියව් මොනම දෙයකවත් සැපක් නැහැ. නිසා ඒක සුවසේ පවත්වා ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයන් ඕනේ. කැම ටිකක් ඕනේ, ඇඳුම් ඕනේ. ආගයක් වේනාසනයක් ඕනේ බෙහෙට්ටියක් ඕනේ. නමුත් ඒව දිහා මේ කරගෙන දේවල් දිහා බලනකොට අපි මේ ආලයාවිනිවේෂය ඒගොල්ල පෙන්නන පෙන්නන මේ මෝස්තර ඒගොල්ල පෙන්නන පෙන්නන මේ නිෂ්පාදන වලට අපි කොහොමද මේ ඇලි බැඳී ගන්න කියලා බැලුවොත් වෙළඳ ප්‍රචාරය. තන්නේ ක්‍රම වෙළඳ ප්‍රචාරකෙන් දුවන්නේ. අද හැදෙන પરම්පරාව දිහා බලන්න. ඒගොල්ලන්ට කිසිම වෙලාවක හිතා ගන්න පුළුවන් වෙයිද මේ සාන්තියක් තියෙන Taman තුල කියලා. කද්දාවත් නෑ. සාන්තිය තියෙන්නේ පිට. කොල්ලෙක් හිතනවා නම් හිතනවා කෙල්ලෙක් ගා කෙල්ලෙක් හමුනාට පස්සේ තමයි යොන්න better half. ඒක තමයි හොඳ කෑල්ල. මයි ළඟ තියෙන එක මේක හරිනේ. කෙල්ලෙක් හිතනවා කොහොම හරි කොල්ලෙක් හම්බුනා නම් හරි. මේ කොනේ මේ මේ ඌරේ තනකොළ කන දෙන්නට පේනවලු එහා කොනෙත් එනත් තනකොළ කනවා ඒකිට නයි යායට තනකොළ තියෙනවා මගේ තන හොය හොයා කණ්ඩ වෙලා තියෙන නැද්දකින් විතරක් අර දෙන නම් හරි සතුටින් ඉන්නවයි කියලා ඒ දෙටට පේන. එහා කොනේ ඉන්න දෙන්න පේනවලු මෙහා පැත්තේ ඉන්නේ කීට යායට තනකොළ මම කනකට මට අතන මෙතන දුදු ඇවිදලා කන්න තියෙන කියලා. ඒ නිසා අපි හැම වෙලාවෙම මෙකොනේ ඉඳගෙන එකොනට නටන පෙරේත ලෝකයක් තියෙනවා. ඒක නිසා පිසාච പ്രേත ලෝකයක් කියලා. අල්ලපු gedර එක කොච්චර කිරුවත් අපිට වැඩි සනීපෙන් ඉන්නවා කියන ඊර්ෂ්‍යාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ මොකද Taman තුල නෙමෙයි සතුට හොයන්නේ. Taman තුල නෙමෙයි ශාන්තියක් තියෙනවා කියලා හිතෙන්නේ. අපි හිතන මේ සුඛෝපභෝග උපභෝග පරිභෝග වස්තු වල තියෙනවා. ඒ වුණා තමයි තාන්න මාන වල තියෙනවා. ගෑණිට මිනිහා ගාව තියෙනවා. මිනිහට ගෑණි ගාව තියෙනවා. නොලැබිච්ච දේ තමයි අපි ඉදිරිපත් කරගෙන යන්නේ. ඉතින් කියන අනාගමික ගමනක් කියලා ආධ්‍යාත්මික නොවන ගමනක් තියෙනවා. ඒක බෝ වෙන ලෙඩක්. ඒක පෘථජ්ජනය තුල බෝ වෙන ලෙඩක් හැම වෙලාවෙම හොයනවා. ඒසනය කියලා කියන්නේ සෙවීම, පරිේෂණ කියලා කියන්නේ මේට වැඩිය හොඳ තැනක් හොයනවා කියලා. පරිේෂණ කරනවා කියන්නේම වර්තමානට නිග්‍රහයක්. දැන් මේ ලැබිච්ච එකට නිග්‍රහ කරන්නේ නැතුව අපි කොහොමද හොඳ දෙයක් හොයන්නේ? කවදා හරි තීරුම් ගත්තොත් සුඛියත්තානම් පරිහරාමි. මට මේ ලැබිච්ච ආත්මේ මං සෝසේ පරිහරණය කරනවා කියලා Tamanට මෛත්‍රී කරන පටන් ගත්තට පස්සේ තේනවා ඔය මොන උපභෝග පරිභෝග වස්තු හම්බෙච්ච කාටත් ඒක නඩත්තු කරන්න මේට වැඩිය කරදරයි. ඊට වැඩිය මේ ඉඳුන් හිටුම් පහසුකම කියන එක ඉන්න එක ඉරියව්වෙන් ඉන්නවයි කියන එක තේරුම් ගන්න බැරි වෙන්න හේතුව මේ ආදීනව ඥානයේ වෙනුවට ආලයාබිනිවේෂයේ තියෙනවා. අපි දේවල් දැනට නැති මොනදෝ දෙයක් ලබා ගැනීමට හීනෙමුත් පතනවා දවස පුරාමත් පතනවා ඒ නිසා යම් වෙලාවක බුදුජානනාංශයේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය භවනා වඩනවා නම් එයා සෝතවත් ආර්ය ශාවකෙක් බාටපත් වෙනකොට උත්සාහ කරනකොට එයාට පේන්න පටන් අර ගන්නවලු මම මේ සක්මන් කර කර ඉන්නකොට මට රූපයක් පේනවා. මගේ පැදුරටත් නොකිය හිත රූපේ බලන්න යනවා. මේ පයේ තියාගන්න අමාරුයි. දැන් සද්දයක් ඇහෙනවා. සද්දෙට දුවනවා. දැන් හිතවිල්ලක් එනවා. නොකියම දුවනවා. ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඒක කාටවත් නොවිච්ච දෙයක්වත් ඒක මේ වුණියමක්වත් ගුඩ දෙයක්වත් නෙවෙයි. එimhe පිට වෙනකොටම එයාට මම මට විවේක වෙන්න තැනක් තියෙනවා මගේ අරමුණ තියෙනවා සක්මණ තියෙන එක givisagena තියෙන සිල් අරගෙන මම පරියන්ක සක්මණට ගිහලා මම සක්මන් කරනවා මම දන්නවා ඒක කෙලෙස් අඩු තැනක් කියලා. නමුත් ඒ වෙනුවට ඊගාවට එන සත්‍යක් වේදනාවක් හිතවිල්ලක් කියලා කෙලෙස් අධික තැනට මේ හිත පහිනකොටම බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ අරමුණෙන් පිටපැන්නා පිටපැන්නා කියන එක බොහොම ඕලාරික දෙයක්. පටිච්ච සමුප්පන්න දෙයක්. ඕලාරිකං සංකතං පටිච්චසම්පන්න එතන හටගත්ත දෙයක්. කල්ලාතෝ කාටවත් කියන්න බෑ. මෙන්න මේ කරදර අඩු, කෙලෙස් අඩු, ආදීනව අඩු මූල කර්මස්ථානයේ ඉඳලා හිත පිටපයින් වෙලාවට ඒ බව දැනගන්න එක මේ කෙලෙස් අඩු තැනට හිත කැමති නෑ. ආධිනව අඩු තැනට හිත කැමති නෑ. ඒක පොතේ නම් ඇත්ත. මාත් ගියේ එහෙම හිතලා තමයි. නමුත් මගේ තියෙන මොකද්දෝ ජඩකමකට මොකද්දෝ ෂටකමකට මොකද්දෝ මායාවී ගතියකට මොකද්දෝ වංචනික ගතියකට කෙලස් තියෙන තැන පයින්නෝ. ඉතින් ඒකේ තියෙන ඕලාරික සංකත පටිච්ච සමුප්පන්න භාවයේ දකින්නේ කියලා තියෙනවා. ඒකට අවදි වෙන්න ලැජ්ජ වෙන්න එපා. හිත කනගාටු කරගන්න එපා. මේක තමයි භාවනාවේ අපිට අවශ්‍ය වෙන දේ. මේ හිත පැන්නේ මට කියලා නෙවෙයිනේ. ඒකට පෙර කරන ලද වැරදි ආభాසයට වෙච්ච ආදීනවයක්. මේකට පශ්චාත්තාප වුණොත් හදන්න බෑ. පශ්චාත්තාප වෙනවා වෙනුවට මගේ හිත නික්ලේශී තනින්, निराවුල් තනින්, ക്ഷേම භූමියේ පිටපැන්නා, අගෝචර භූමියට ගියා. ඒක ඕලාරිකයි. ඒක පටිච්ච සමුප්පන්නයි. ඒක සංකතයි. ඒක ඒ වෙලාවේ හේතු අනුව වෙච්ච එකක්. ඒක සකස් කරන ලද්දක්. බොහොම ඕලාරික දෙයක් කියලා මේක දැක්කනම් ඔය කොච්චර අපිට හොඳ දේ දුන්නත් හිත යන්නේ මිටි තනින් වතුර බැසයේ. මේක මගේ නෙවෙයි. මේක මනුස්ස ගතිය. මේකට පශ්චාත්තාප වෙන එකනට පුත්‍ජජනයයි කියනවා. මේක දන්න කෙනාට ආර්යයන් වහන්සේ කියනවා. තිබ්බට හිටින්නේ ලාහට ගෙම්බ එකතු කරා වගේ එකතු කරලා ගන්න ඉස්සර පයින්නව. මේක ප්‍රසිද්ධිය කියන්න පුළුවන් නම් කමඨාන සුද්ධ වෙනවනේ. අපි හිතන බැප්පි එහෙම කියන්න හොඳ නෑ. අපි දැන් මේ අටසිල් අරගෙන ඉන්නේ හිත එහෙම අනේක හරිනෑනේ. ක්‍රමයක් නැද්ද? වෙනමම මන්ත්‍රයක් නැද්ද? වෙනමම විදියක් නැද්ද? එහෙම යන්නේ නැතුව මැටි බුද්දා තිබ්බා වාගේ හිත එහෙවම තියාගෙන පුළුවන් මරුණාට පස්සේ හොඳට හොම්බකට රිවට් වෙන දෙයක් ගහලා මරලා දැම්මනම් කියදයි ඊට පස්සේ ඕන් ආයෙ හිතන්නේ පණ තියෙනකම් පයින්නවා. උක බාර ගත්තාම මොකද්ද ඇති වැරද්ද? අපි හිතනවා නෑ නෑ බුදුහාමුදුරුවෝ ඉන්නේ පිට ගියොත් අපිට ගහන්න කෙවිතක් තියාගෙන ඉන්නවා. උන් දැපට ගහයි. ඒක නිසා පිට ගියාට කමන්නේ කියන්න එපයි කියලා. ඒ තාක්කල් ෂටයි. ඒ කාතල් මායාවි. ඒ තාක්කල් වංචනිකයි. පිට යන බව කියන්න. කියලා පිටේ කනවාට උනේ නැත්තම් ලැබෙන ලාභේ තමයි ආපෝ අරමුණට ගණ්ඩ ඉඩක් හම්බ වෙනවා. පිට ගියයි කියලා වස්චාත්තාප වෙන මනසට කවදාකවත් මේ කෝල වෙච්ච හිතෙන් කලකොල වෙච්ච හිතෙන් ආපහු ගන්න බෑ. ගත්තට පස්සේ යාට තේනවා කොච්චර ගත්තත් පිටපයින්. එතකොට බුදුචානන්ද කියනවා යාට ඇති වෙනවනු අට්ඨියති හරායති jigucchati කියලා පිට ගිහිල්ලා පිටද අරමුණේ ව්‍යංජනන ව්‍යංජන බලන ගතිය අංග ප්‍රත්‍යංග බලන ගතිය කෙරේ අට්ඨියති එකේ පිළිකුලක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතන වසන්ද බැරි ගතියක් එනවා. හරහා යති මේක අතහැරලා දාන්න තුන jigutsaවක් ඇති වෙනවා. මේකට තමයි බයලජ්ජා දෙක කියන්නේ. ඉස්සෙල්ල පිට යන බව පෙන්ලා දෙන්න. එකක් අරමුණේ ඉන්නවනම් නමයක් පිටපයි. මෙහෙම කරගෙන කරගෙන කරගෙන යනකොට කන කලබල වෙන්නේ නැතු මේක තමයි ස්වභාවික මේ මගේ දෝෂයක් නෙමෙයි මනුසීතේ හැටි. මෙන්න මේක ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන මණ්ඩලයකට ගිහිල්ලා මේක තමයි හැටි කියලා කිව්වොත් පිට ගියාට පස්සේ දැනගෙන එයාට ඇති වෙනවා මෙච්චර ලස්සන පිරිසුත් තැනක් තියෙදි මගේ හිත මෙතෙන් ගියායකට කියනවා අට්ඨියති හරායති jigucchati. මේ අට්ඨියති හරායති jigucchati වලට අනිච්ඡා කියන වචනය බුදුහාමරෝ සඳහන් කරනවා. ඒකට කැමැති වෙන්නේ නැහැ. ඒ මේ නික්ලිෂී අරමුණේ නිර්මල අරමුණේ ආදීනව අරමුණෙන් හිත පිට ගියාට පස්සේ කැමැති වෙන්නේ නැති ගතිය manussකම. ඒක අපිට පුරුදු කරන්න ඕන එකක් නෙවෙයි. ඒකට කියනවා එතෙන්ද ගියත් හරියට හැන්දාවට වැඩ ඉවර කළා ගෙදර ගිය මිනිස්සේ අතපය හොදාගෙන ආයෙසරයක් අසුචියක් අත ගන්න කැමති නෑනේ. එයා කියනවා දැන් බෑ ඕක පැත්තක දාපන් මම දැන් අතපය හොදාගෙන ඉන්නේ කැමති නෑ. අන්න වගේ පිරිසිදු කරපු හිතක් නැවත අසුචි අත ගන්නද මජං අත ගන්න නොකමැති වෙන ගතියක් තියෙනවා. ඒක මනුස්ස හිතේ තියෙන බයලජ්‍ය දෙක. ඒකට කියනවා අට්ටි යති හරයති jigucchati මේක ගිරිමානන්ද සූත්‍රයේ සරුවචනන්සේ පෙන්නනවා සබ්බ සබ්බ සංකාරයේහි අනිච්චා සංඥාන ඉච්ඡති කැමැති වෙන්නේ ඉතින් මේක වාස පටලැවිලකට පැටලලා තියෙනවා අනිච්ච කියලා දෙපාරක් සඳහන් වෙනවා ඒ ගිරිපානන්ද සූත්‍රේ. පළවෙනි පේන අනිච්ච සංඥා. ඒකට කියන්නේ ආයන නියන්න ඡායන්න බැඳි ඡායන්න. මෙතන පේනවා ආයන නියන්න ඡායන්න බැඳි මහ ප්‍රාණ ඡායන්න. මේක අනිච්චා න ඉච්ඡති මේ පිරිසුදු තැන ඉඳලා අපිරිසුදු තැනට යන්න කැමැති නැති ගතිය. මේක භාවනාව නෙවෙයි මනුස්සයාගේ හැටි. මෙන්න මේක පෙන්ලා දෙන්නම් පිරිසුදු තැන දීලා හිත පයින් හැටි පෙන් බලන්න. හිත නරක තැනට පයින්. පෙන්වන කලබල වෙන්න එපා. යාට කියනවා හරි උඹට ඕන නම් ඔන්න බලපන් උඹ පිරිසිදු අරමුණ තියේදී පිට පයින් හැටි. ඒක මගේ කියන්න එපා. මගේ ආත්මය කරගන්නත් එපා. මේක දකිනවනම් එයා ඒ පිට යෑම පිළිබඳව න ඉච්ඡති කැමැති වෙන්නේ නැහැ ඒක අට්ඨියති හරායති jigucchati කියලා කියන දුකක්සේ සලකනවා එතන වසන්නේ නැහැ ලැජ්ජාවටපත් වෙනවා මෙන්න මේ ලැජ්ජාවටපත් වෙන ගතිය ඒ යෝගාවචරයා දැනගත්තට පස්සේ යා දැනගන්නවා මේ මනුස්ස හිත උපදිනකොටම තියෙන ලකුණක් මේ පිරිසුදුනාට පස්සේ ආයෙ කක්කට ගන්න කැමති නැහැ ඒ නිසා පුළුවන් තරම් පිරිසුදු කරලා පිට යනකොට පෙන්ලා දුන්නාට පස්සේ යාට මේ පිට යනවයි කියලා ස්වභාවය තමයි ආය පිරිසුදු තැනදලා කක්කාවට යන්න කැමති නැහැ. අසුචියට යන්න කැමති නැහැ. කෙලෙසිට යන්න කැමති නැහැ. අපපතිත්තං අනායූහං අනාරම්මන කියලා බුදුරජාණන්සේ කියනවා ඒ කෙලස් දනවන අරමුණේ පිහිටන්න කැමති නැති වෙනවා. අපවත්තම් ඒක ඒකේ මේ මේ නික්ලිෂී අරමුණ තියේදී අර දකපු රූපේ දිගට කතන්දර ගොතන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒකේ අපව පැවැත්මක් නැති වෙනවා. ඒක අරමුණු කරන්නේ නැහැ. මේක මේ සතිය පටන් ගන්න කාලේ වෙන එකක් නෙවෙයි. මේක මේ භාවනා පටන් ගන්න කාලේ වෙන එකක් නෙවෙයි. කරලා කරලා කරලා Tamanට තේරෙන්න ඕනේ සක්මනේ හිටියත් පරියන්කේ හිටියත් නික්ලිෂී අරමුණ දුන්නට නික්ලිෂී අරමුණ හිත තබා හිත කඩාගෙන පයින්. මේ කඩාගෙන පයින් බව දැකලා පෞරුෂත්වයෙන් ප්‍රකාශ කරන්න පුළුවන් කෙනාට විතරයි කියලා දෙන්න පුළුවන් වෙන්නේ ওই හිත කඩාගෙන පැන්නට එයා හිතෙන්නේ කැමති වෙන්නේ මේ මේ අනිච්චා සංඥාව ඇති කරගත්තා නම් මේ අනිච්ච නෙමෙයි මේ කතා අනිච්චා සංඥාව ඇති කරගත්තා නම් ඒකට කියනවා පැනීම පිළිබඳව අට්ඨිය දෙතර අපවත්තං අපතිට්ඨං අනාරම්මණම් වෙනකොට එයා දන්නවා දැන් අපි දීලා තියෙනවා නික්ලේශී අරමුණක්. එතකොට හිතට නැවත ඇවිල්ලා සානයක්, සාන්තියක්, සාන්තියක් ලබන්න පුළුවන් තැනක් දීලායි තියෙන යෝගාවචරය. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තමයි යෝගාවචරයට තීරණ පටන් අරගන්නේ. සාධනීය නැත්තම් විකල්පයක් දීලා නික්ලේශී තැනක් දීලා නිර්මල තැනක් දීලා හිතට කියන්න ඕනේ ඔබ කැමැති කෝකටද කියලා අහන්න. මෙයා යන්නේ කෙලෙසට. මේ යන්නේ මේ කෙලසෙන තැනට එහෙම නැත්නම් දුක් වෙන තැනට. ඉතින් මේක කලින් දැකලා නැතුව මරණ මොහොතේදී මේ දෙකම දුන්නාම හිත කොහේයිද? මේක දැන් ඉන්න කාලේ මේ සෙල්ලම් කරලා බැලුවොත් නම් අපිට තව ඉස්සරහට කරලා බලත හැකිනේ. මේක මොකක්වත් නැතුව අරමුණක් දීලත් නැහැ. භාවනාවක් දීලත් නැහැ. සතියක් දීලත් නැහැ. අරමුණක් එතකොට මරණ මොහොතේ ඇවිල්ලා ඒකට කියනවා ගති නිමිත්ත පහළ වෙනවයි කියලා. කම්ම නිමිත්ත පහළ වෙනවා. පහළ වුණාට පස්සේ වැඩිම කෙලෙසෙත්නේ අදින්නේ. ඒක ඉතින් බොහොම පේනවනේ භාවනා කරන කෙනාට පේනවා මෙයාට ස්වච්ඡන්දයට ඉඩ දුන්නොත් අදින්නේ නරකම කෙලෙසෙට. ඉතින් කොච්චරක් පුරුදු කරලා තියන්න වේදේ නරක කෙලෙස යන්න පුළුවන් ඒක තමයි බැහැටි. මිදිතනින් වතුර බැසන නමුත් උඹට දැන් නික්ලිෂි අරමුණක් දීලා තියෙනවා. අරකට යෑම පිළිබඳව උඹට සහජයෙන්මත් තියෙන එක පිළිබඳ අපිරිය කරන ගතියක්, jigutsa කරන ගතියක්, දුක් වෙන ගතිය නිසා මේ නික්ලේශී අරමුණේ හිත පැවැත්වා ගැනීම සඳහා ඒ ආදීනවානුපස්සනාව තේරුම් ගන්න යෝගාවචරයට පේනවා ඉඩක් දුන්නොත් අභාවිත මනස හැම වෙලාවෙම අධික කෙලෙසට අදිනවා. ඉඩක් දුන්නොත් භාවිත මනස පොඩ්ඩක් තෙපර බාන. පොඩ්ඩක් ඉවසනවා. පොඩ්ඩක් උපේක්ෂා කරනවා. දැන් මේ කඩාගෙන යණ ඇල්ලට ගියොත් යන්නේ අකුසලයට. ඒ නිසා යා පොඩ්ඩක් ඒ යොසීමේ ශක්තියක් ඇති කර ගන්නවා. උපේක්ෂාවක් ඇති කර ගන්නවා. ඒත් එක්කම යාට පේන්න පටන් ගන්නවා. ආපු ජවයට යන්න ගියා නම් දුවන්නේම අකුසලයට තමයි. දුවන්නේම වැඩි කෙලසිච්ච තැනට. ඉතින් මේ පණිවිඩය අපි කවදද අපේ දරුවන්ට දෙන්නේ? දැන් මේ අපේ හිතට වද්දා ගන්නත් අපිට මෙහෙම අමාරුයි. අපේ දරුවෙකුට කියනොත් දරුවනේ අවස්ථාව වැඩි වෙනවා කියන්නේ හොඳ දෙයක්. නමුත් මේ වැඩි ප්‍රස්තාවල් හම්බෙච්චාම තමන්ට හිතසුව දෙන්න දේ, අත්ත කුසලයේ කරන දේ, අර්ථ සිද්ධිය දෙන දේ තෝරා ගන්න කවදාවත් උපදවාගත යුතු මේ ආදීනව ආදීනවන පස්සනා නැත්තම් යන්නේ යන්නේ හිත කොහොමඩක්ක කාමෙට බල්ලා බල්ලා කොච්චර මහත්ය නම්බු කරනවත් බල්ලා අසුචියට ඇදලා යනවනේ. ආතුරු බල්ලෝ අරගෙන යනකොට බල්ලා යන්නේ අසුචි කට. මාත්‍යට හරි ලැජ්ජයි. රහත්ලා කම්බෙන් අදිනවා. මට බල්ලා ගිහලා පොඩ්ඩක් යුව කරලා ආවේ නැත්තම් උට නෑ ඉෂේකක් කොමක් වගේට. ආ කක්කා ටිකක් කෑවේ නැත්තම්. ඒකන් ખબරේ කොච්චර බෙල්ලට ලනුව දාගෙන හිටියත් බලුකුණක් තියෙන දැන්න ගියාම ඕ තනු මර මර කනවා. ජෝකට ඉතින් අපිට අපිරිය හිතෙන අපිට මොන කරන්නේ? අපේ දරුවන්ටත් වෙන්නේ ඔච්චරම තමයි. උණ්ඩ දුනොත් වැඩි අවස්ථාවක් එහෙම නැත්නම් අපි කියනවා කැමීසයක් තියෙන ඔක්කොම ಜಾති කැම ಜಾති තියෙනවා. මේක මොනවද තෝරන්නේ? දැන් ඔය අපි පොඩි උන්ට ඉඳුළු කට ගන්නවා කියලා එකක් කරන්නේ. දැන් නම් මම දන්නේ ගන්නවද කියලා. මේ ඔක්කොම ಜಾති දෙල පොඩි කම ඉදින් ගෙනත් තියෙනවා. ඒතර එක තෝරන දෙයින් කියනවා මේක ඉස්සරහට මේ මේ පාට පෙට්ටියක් ගත්තොත් චිත්‍රකාරයෙක් වෙයි, කවකට පෙට්ටියක් ගත්තොත් ගණන්කාරයෙක් වෙයි කියලා කියනවා. ඊට වැඩි ප්‍රස්තාව හම්බෙනවා මරණ මොහොතේදී. කෝකද තෝරන්නේ? කවුද යන්නේ නික්ලේශී දෙයක් තෝරන්නේ? කවුද ඒකට පුහුණු වෙලා තියෙන්නේ? කාටද ඒකට අවශ්‍ය කරන ආධිනව ඥාණයේ තියෙන්නේ. අපි මේක ගැන භාවනා කරන්න වෙලාවක් නැහැ. ඌව කර කර ඉන්න වෙලාවක් නැහැ. අපිට මේ ඩිප්ලෝමා එකක් කරන්න ඕන, PhD එකක් කරන්න ඕන, අරක කරන්න ඕන, මේක කරන්න ඕන කියලා නට නට ඉන්නවා. ඉඳලා මේ උපදවා ගත යුතු මේ ධර්මේ නැතුව අපිට වැඩි අවස්ථාවක් දුනොත් වැඩියෙන් අකුසල් කරගන්න. වැඩියෙන් මාර පාක්ෂික වෙනවා. ඒ නිසා දෙන අවස්ථා ප්‍රස්ථා ගන්න නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අර්ථ කුසලයේ පිණිස අර්ථ සිද්ධිය පිණිස ඒ මනුස්සයාට තියනවාද හැඟීමක්. මේ කාම ලෝකේ. මේ තරඟකාරී ලෝකේ. මේ තියෙන වෙළඳ ප්‍රචාර වලින් කරකවන ලෝකේ. මේ තාක්ෂණික ලෝකේ. මේ තියෙන යටිතල පහසුකම් තියෙන ලෝකේ යටිතල පහසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න තාක්ෂණය වැඩි වෙන්න වැඩි වෙන්න මේ වෙළඳ ව්‍යාපාර වැඩි වෙන්න වැඩි වෙන්න කාට හරි මේ විවේකීව කල්පනා කරලා Tamanට අත් කුසලයේ තේරුම් ගන්න පුළුවන් වෙයිද එහෙම නැත්නම් අතහැරලා ලියලා අරබ බල්ලෙක් වගේ ඌ මොනවා ඛණ්ඩයයිද? මෙන්න මේක පිළිබඳව අපේ අත්තම්මල මුත්තම්මල කාලට වැඩිය අපි තාමත්ම චෝදනාවට ලක් වෙනවා. මොකද අපි තව තවත් මේ ප්‍රස්තාවල් වැඩි කරගන්න හදනවා. ඒක පිළිබඳව හිතසුව දන්නේ නැතුව එහෙම නැත්නම් වඳුරට හොඳට කැපෙන දැලිපිහක් දුන්නා වගේ ඒක කපා ගන්නවා. ඒ නිසා කවදා හරි හිතන්න කාට හරි තේරුනොත් එහෙම මට මේ නික්ලේශී අරමුණ මේකයි මේ සක්මන. නැත්නම් නික්ලේශී අරමුණ මේකයි මේ වම් පිම්බීම හැකිලිම නැත්නම් ආස්වාද ප්‍රසආසි. ඒක බුදුහාමර කියපු නිසා මට යම් ප්‍රමාණයකට තියාගෙන ඉන්න ප්‍රණම තේචීදි මගේ හිත පයින්නෝනේ. මගේ හිත නන්නත්තර වෙනවනේ. නානා සංඥාදිගේ දුවනවනේ. ඒ දුවන ගතිය දැකලා ඒ දිවීම නිසා මේ බාහිර අරමුණක් තෝරගන්නවා කියන්නේම තමන්ගේ අරමුණ ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ தત્ත්වයේ බාහිර අරමුණේ ඉන්දැද්දිම තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඥානයේ තියෙන වටිනාකම බලන්න එයාට විතරනේ නැවත තමන්ගේ අරමුණට එන්න පුළුවන්. අපි අරමුණක මම නැවතත් කියනවා මගේ හිත මම භාවනා කරගෙන ඉන්නවා ඊවාඩි වෙලා කියලා හිතමු. එතකොට සද්දයක් ඇහෙනවා. එතකොට මගේ හිත සද්දයකට ගිහිල්ලා. දැන් මම දන්නවා මම ගෝචර අජ්ජත් අරමුණේ නැහැ. මම ඉන්නේ සද්දේ කියලා. අන්න එතන ඉඳගෙනම තමයි තේරුම් ගන්න පුළුවන් මේ ගෝචරජ්‍යත් භූමිය අත්ත කුසලයේ සලකනවා. අර්ථ සිද්ධිය සලකනවා. දැන් මං ඉන්නේ අගෝචර භූමික අනුන්ගේ තැනක දැන් මං ඉන්නේ බොහොම භයානක තැනක කියලා දන්නවනම් කලබල වෙන්නේ නැති කෙනෙකුට පුළුවන් ආය ගෝචර අරමුණට එන්න මොකද කිසිම බාධාවක් නැහැ අපව අරමුණට එන්න. නමුත් අපි හිතනවා ඒක බුදුහාමුදුර අපිට කියලා දෙයි කියලා. හිත පිට ගියා කියලා බුදුහාමුදුර කියලා දෙයි. නැත්නම් හිත පිට යහා කියා කියලා දැනගත්තාම පශ්චාත්තාප වෙන්න ඕනේ කියලා. මෙන්න මේ කටයුතු නිසා අපිට පිට ගියේ හිත පිට ගියේ බව දැන ගැනීම ඥානයක් වශයෙන් තේරෙන්නේ හිත පිට ගිය වෙලාවක හිත පිට ගිය බව දැන ගැනීම ඥානයක් වශයෙන් තේරෙන්නේ නැත්නම් ඉතින් කවදාකවත් අපිට පිළියමක් කරන අපව වෙන්න හම්බ වෙන්නේ නැහැ. කොරස් කටේවත් අත දා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ හිතට වැඩි ස්වයංවරයක් දුන්නොත්, වැඩි ස්වච්ඡන්දයක් දුන්නොත් වැඩියෙන් අනා ගන්නවා. වැඩියෙන් ගා ගන්නවා. ඒක නිසා බුදුරජාණන්සේ හික්මීම කියන වචනයක් දීලා තියෙනවා. ශික්ෂාව කියන වචනයක් දීලා තියෙනවා. සංවරය කියන වචනයක් දීලා තියෙනවා. බයලජ්ජාව කියන වචනයක් දීලා තියෙනවා. ඉතින් තරුණ තරුණියෝ කැමති නැහැ සංවරයක් ගැන කතා කරන්න. බයලජ්ජාවක් ගැන කතා කරන්න. හික්මීමක් ගැන කතා කරන්න. මොකද ඒගොල්ලෝ කියන මොකටද මේ විලංගු ගහගන්නේ? මෙච්චර හොඳට අතපය දිගහැරලා යන්න පුළුවන් ලෝකෙ මොකටද විලංගු දාගන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ යත්තන්න මේ ආදීනව ඥානයක් පිළිබඳ හැඟීමක් ගන්න බෑ. ඒගොල්ලෝ හිතනවා මේ ෆ්‍රී තින්කින් මේ නිදහස් චින්තනය ඒක දීපුවම හරියයි කිය. ඉතින් මිනිහෙක් විනාශ කරන්න ඕන නම් දෙන්න ඕනේ ඔච්චර තමයි. නිදහස් චින්තනේ දීපු ගමන් ඒක වැඩියෙන්ම කෙලස් තියෙන කල්ලනවා. ඒකට කියන්නේ වල්බూరు නිදහස කියලා. ඒ ඒ දෙන නිදහස කියන්නේ වල්බුරු නිදහස. බුදුජානනාංශය ඒක විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි බුදුජානනාංශය වෙනට වෙන ක්‍රමයක් කියනවා. උඹ මන උඹේ මන අපේ. නැත්තම් සමාදාය සික්ඛත සික්ඛාපදේසු. ශික්ෂා පදවලට තම මනාපෙන් ඉදිරිපත් වෙලා කරන්න. කවුරුත් යොදවන්නත් එපා, නොගියයි කියලා තරහ වෙන්නත් එපා, පටවන්නත් එපා. තමා විසින් ශික්ෂාගරුක වෙලා ඒ ශික්ෂාපද වලට යන කෙනා ඒ নানা ආකාර විචිත්‍රතාවයේ වෙනුවට බොහෝ අරමුණු ගත හැකිව තිබියදී ඒ කාර්මොන්ට හිත ගන්න උත්සාහ කරන්නේ සංසාර බය දන්නවනම් විතරයි. සංසාරෙන් ගැලවෙන්න ඕන කියන කෙනාට විතරයි. අන්න ඒකට මේ ආදීනවානුපස්සන හරි වටිනකමක් තියෙනවා. හැබැයි ආදීනවානුපස්සනාව කාම භෝගයට පේන්නේ නෝන්ජල්කමක් විදියට. බය ආදු ගතියක් විදියට. උවමනාවෙන් හිර ගෙදරකට යනවා වගේ. උවමනාවෙන් නිකන් තමන් විලංගු ගහ ගන්න හදනවා වගේ. ඒක නිසා කවුරු හරි එහෙම ආධිනව දැටහගෙන සීලයක පිළිටලා ඉන්ද්‍රිය සංවරයක පිළිටලා බයලජ්ජාව පිළිටලා කටයුතු කරන එකට කාමභෝගියා එක්කෝ බයිනවා අරස රස කියන වචන රස නන්නාඳුන කිනයි කියලා. යම් හේකින් එයා කිව්වොත් එහෙම නේ මේක විශාල ගැඹුරක් තියෙනවා කියලා එයා කියාවි තෝ තනිව නිවන් දකින්න හදනවා. පුද්ගලියව නිවන් දකින්න හදනවා කියලා චෝදනා කරනවා. ඒ නිසා යෝගාවචරයක් මේ ගන්න ප්‍රයත්නය නැත්නම් මේ යෝගාවචරයක් මෙච්චර ලෝකයක් කාමයේ පිටිපස්සේ යදියා උවමනාවෙන් කාමෙන් වෙන් වෙලා ආදීනවානුපස්සනාව පිළිබඳ හැඟීමක් ඇති වෙන කටයුතු කරනකොට ඒ යෝගාවචරයාගේ ඒ ක්‍රියාවලියට අගය කරන්න පුළුවන් වෙන්නේ වටිනාකමක් දෙන්න පුළුවන් වෙන්නේ ඊට වැඩිය දියුණු වෙච්ච යෝගාවචරයට විතරයි. කවදාකවත් මේ අභ්‍යාසය නොකරපු කෙනෙකුට කවදාකවත් ඒක තේරුම් ගන්න බෑ. ඒ නිසා සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කිය. දැනට විද්‍යාව ලබාගත් කෙනාට පේනවා විද්‍යාව ලබා ගන්න එක්කනා කරන ප්‍රයත්නයේ තියෙන භයානකම ගැඹුර එයා ගොඩ වෙලාක දන්නවා කෙනෙක් මේ මේ සංසාරේ ආදීනව දැකීමට උත්සාහ කරනවා නම් බද්දරේ හවුනේ ජීවිතේ පළවෙනි වයසේදී කලු කෙස් ත්‍රිබියේදී අර තේරෙන පටන් ගන්න මොන තරම් અભීත සටනක්ද මේ පුද්ගලයා කරන්නේ කියලා. මොකද එයා දන්නවා මේක පැන්නට පස්සේ ලෝකේ හදලා තියෙන්නේ සම්පූර්ණ මාර පාශයක් විදියට. හැම කෙනාම අහුවෙන තැනට එක්කෙනෙක් කවුරුද දැනගෙන කලින් හරියට බුදුහාමරෝ රහසක් කියලා වගේ අපුලුවන් තරම් අරස් වෙලා ඉන්නකොට ඊට වැඩිය දියුණු වෙච්ච එකනා දැනගන්නවා මේ මිනිස්යාට නම් ඥානයක් කියලා එකක් තියෙනවා සංවරයක් කියලා එකක් තියෙනවා බයලජ්ජාවක් කියලා එකක් තියෙනවා සීලයක් කියලා එකක් තියෙනවා කියලා විද්‍යානේව විජානන්ති විද්වජන පරිශ්‍රම මේ මේක දැනගන්න උත්සාහ කරන කෙනා කරන ප්‍රයත්නයේ තේරෙන්නේ එකද වෙච්ච එකනා විතරයි උදාහරණයක් කියනවා වඳ ගෑණියෙකුට පුළුවන්ද ප්‍රසව වේදනාවක් මොකද්ද කියලා දැනගන්න. වදපු ගෑණියෙකුට නම් පුළුවන් ප්‍රසව වේදනාවක් කරන කොහොමද කියලා උදව්වක් කරන්න. වඳ ගෑණියෙකුට බෑ. හොඳ දැකලා නැහැ. ඒ නිසා මේ වගේ මේ ගමනේ මේ ආදීනවනුපස්සනා වගේ දේවල් තේරුම් ගන්න. ඊට වැඩිය තේරුම් ගත්ත කෙනෙක් උන්ට අනුග්‍රහ කරනවා. නැති කෙනා පුළුවන් තරම් ආරාධනා කරනවා අර්ග කරමු මේක කරමු එහෙයන් මෙහෙයන් කියලා ආමන්ත්‍රණ රාශියයි. නමුත් දන්න කෙනෙක් කවදාකවත් නැහැ කියනවා. පුළුවන් තරම් මේ අඩු ගානේ මේ උද්‍යප්පේ ඥානෙ, භංග ඥානෙ, භයතුපට්ඨාන ඥාන පහු කරනකම් මේ ආදීනවේ තේරෙනකම් මේ විශාල කාමභෝගයට යන්න ඉස්සරලා නැත්තම් තේරෙනකම් කාමභෝගයට ගියොත් ගොඩ ගන්න බෑ. කොහොමඩක්වත් කරගන්න බෑ. ඉතින් ඒක බය වෙන දේකුත් නැහැ. ඉතින් අපි ඔක්කොමලා ඉන්නේ එතනනේ. ඉතින් කොහොම මහා බයනක දැන් නෙවෙයි සංසාරේ කට්ටිය ඉන්නේ එතන තමයි. කක්කාවේ තමයි. අසුචි ඉන්න අසුචි පනුව තමයි. ඒ නිසා නිකන් කලබල වෙන්න යන්න එපා. නමුත් බුදුහාමුදුරනේ පෙන්නකට විකල්පයක් පෙන්නවා. ආදීන ප්‍රසන ආදීනවන පස්සනාව තියෙනවනම් එයා තීරුම් අරගෙන මේ පුළුවන්කමට නටන එක නෙවෙයි සාසනය කියන්නේ. පුළුවන් හරිය තියෙන තාක්කල් ඒ ඉන්දිය සංවරයක් සීලයක් එහෙම නැත්නම් කියනවනම් බයලජ්ජාවක් පහල කරන්න. ඉතින් මේ දැනුම අද විශ්වවිද්‍යාලවල පාසල්වල පාසල්වල එහෙම නැත්නම් මේ විද්‍යාව කියලා පෙන්නන හැම දැනුමක්ම අනිවාර්යයෙන් බයලජ්ජා විනාශ කරනවා කියන එක පිළිගන්න අද අධ්‍යාපනඥයෝ කැමති නැහැ. අනිත් එක ප්‍රසිද්ධ කාරණාවක්. අධ්‍යාපන දෙන හැම තැනකින්ම පුද්ගලයා බයලජ්ජාව නැති කරනවා. ඒක ප්‍රකාශිත තැන තමයි නවීන විද්‍යාව කියන්නේ. ටෙක්නොලොජි කියලා කිව්වනම් සයන්ස් කිව්වනම් බයලජ්ජා නැහැ. බයලජ්ජා තිබුණා නම් සයන්ස් තියෙන්න බෑ. අවුරුදු 200ක් දැන් අපි මහානවයා මේ විද්‍යානුකූල නිෂ්පාදන සහ විද්‍යාව දියුණු වීම නිසා බයලජ්ජා දතින් සෑහෙන පස්සට ගිහිල්ලා තියෙනවා. අපි પરම්පරා තුන හතරකට ඉස්සලා තිබුණ ඥානය සහ අද තියෙන ඥානය බලනකොට පරිසරය දූෂණය කරන, චිත්ත දූෂණය කරන, සුඛභෝගීත්වයට වැටිච්ච Tamange හිත දූෂණය කරන ඥානයක් නිසා අද 140කට වැඩි පිරිසක් මානසික අසහන වල පෙළෙනවා. අද ලෝකෙ දියුණු වෙනවා නම් වැඩියෙන්ම දියුණු වෙන්නේ පිස්සන් කොටු වල තියෙන ඇඳවල් ගන්න කියලා කියනවා. අද ලෝකෙ වැඩියෙන්ම දියුණු නම් දියුණු වෙන්නේ නගරයකට ඉන්න පොලිස් කාර්යෝ ගන්න. ඒක තමයි අපිව ටැක්ස් ගෙවන්නේ. ඒ වෙනුවට මේ මගේ ඇතුළත ඥානෙ තමන්ගේ මේ කයට අදාළ මේ මොහොතට අදාළ මෙතෙන්ද තියෙන ඥාණය අද හිතන ඒව ආගමික කටයුතු එක 60 පෙන්නට පස්සේ කරමු ඊට ඉස්සෙල්ලා පුළුවන් තරම් මේ මේ නවීන විද්‍යාව මං ඉස්කෝලේ ගියේ 65 60 වගේ කාලවලනේ එතකොට විද්‍යාවට දීලා තිබුණ තැන දිහා බලනකොට කාපු කෑමන අපි සිංහල ඉගෙන ගෙන නතර කරා බුද්ධ ආගම ගැනීම නතර කරා ඒ වුණොත් විද්‍යා විෂයන් ඉගෙන ගත්තා. හොඳම දේ කියලා. මම එදාම තේරුණා මේක ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගත්තේ නැතුව නෙමෙයි මම ඉගෙන ගත්තා මැට්ටා වුණාද. ඒකට මට තේරුණා මේක මොකද්ද නොගැලපෙන ගතියක් තියෙනවා කියලා. දැන් බලනකොට තමයි මට ඒක තේරෙන්නේ. මේක හරියට ගිනි වලකට ඇදගෙන යන්න හදනවා වගේ මයි පන්ති හිටපු අනිත් ඔක්කොම හරීම දක්ෂයි. මට ඕන නම් ඒ යෙදිලා වහල මහා මහා පාඩම් කරලා ගන්න පුළුවන් ගතන මට වස්ස විලිලැජ්ජයි. මේ කටපාඩම් කරලා මේ කටයුතු කරන එක. මතක් වෙච්ච ටික කරනවා. ඉතින් ඒක නිසා අද මොකද වෙලා තියෙන්නේ බලන්න. අද ප්‍රසිද්ධ රටවල් වල පළවෙනි පන්ති රටවල් වල අධ්‍යාපන සඳහා වැය කරන්නෙම නෑ මුදල්. ඒගොල්ලෝ තුන්වෙනි ලෝකේ රටවලට උගන්වලා ඒගොල්ලෝ ගෙන්නලා වැඩ ගන්නවා. ඇමරිකාවේ වගේ රටක ජල දල ජාතික ආදායමේ 5%ක්වත් දෙන්නේ නැහැ විශ්වවිද්‍යාලවලට සහ අධ්‍යාපනයේට. එන්න ගණන්. ඒ නිසා උද්ගලිකෝණ ඉගෙන ගනි. ඒ ඕනම කෙනෙක් බලන්න දැන් මම යන හුඟක් වෙලාවට මෙල්බන් වලට. ඒ යන කාලේ තමයි මේ විශ්වවිද්‍යාල නැත්නම් අධ්‍යාපන ආයතන වල ප්‍රතිඵල නිකුත් වෙන කාලේ. ලංකාවේ එක, වියට්නාමයේ දෙක, තායිලන්තේ තුන. ඔක්කොම අපේ උන් දොස්තරලයි ඉංජිනේර්ස්ලා රෙමෙලා. ඒ වෙනකොට ඕස්ට්‍රේලියානු කාර්ය මේසෙන් නැන්දක් අරගෙන ඌ ගෙවල් හදලා මුං විශ්වවිද්‍යාලයෙන් එළියට එනට ඌ බිලියන කෙනෙක් වෙලා. ඌ දන්න ඔය සහතික සත්ත පහකට වැඩක් නැහැ. මේසෙන් නැන්ද අරගෙන වැඩ. ඒ උන් වියදම් කරන්නේ. උන් ඉස්කෝලේ විශ්වවිද්‍යාලෙ ඔච්චර නටන්න යන්නේ නැහැ. මොකද උන්ට තේරිලා තියෙනවා මේ සහතිකයට වැඩිය අතේ උරුව හොඳයි කියලා. ඉතින් අපේ මිනිස්සු හරියට ඒකට වියදම් කරනවා. ඉතින් ඕකත් මම හිතනට ඒක කාලයක් කරනකොට අපේ මෝල් වහන්සලාට තේරෙයි. ඉගෙන ගන්න ඕනේ. මම ඒක නෑ කියන්නේ නෑ. නමුත් මේ මේ ඉගෙන ගන්න එකෙන්ම විතරක් මේ බයලජ්ජ නැතු ඉගෙන ගන්න එකෙන් විතරක් මිනිස්සෙක් හැදෙන්නේ නෑ. එයාට ආදීනවයක් වැටහෙන්න ඕනේ. බයලජ්ජාවක් වැටහෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරයක් වැටහෙන්න ඕනේ. ඒක මේ නෝන්ජල්කමක්ය. ඒක නිකන් බය අදුකමක්ය කියන කතාවත් එක්ක දියුණු වෙනවයි කියන්නෙම අපි අපේ තියෙන සංස්කෘති වටිනාකම් නැති කරાવી. අපේ තියෙන දේශීය වස්තු ඔක්කොම විනාශ කරගනී. වැඩිහිටියන් සැලකිල්ලක් නැති වෙලා යාවි. අපි මහා ලොකුවට අලුත් પરම්පරාවල් පරණ પરම්පරාවල් වලට දොස් කියන්න පටන් ගනී. මේව තමයි ලෞකික වශයෙන් මේ ආදීනවානුපස්සනාව නැති කිරුම ඔලමුල නැතුව දියුණු වෙන වල්බూరు නිදහසෙන් ලැබෙන දේ. ඉතින් මේකට විරුද්ධව තමයි යෝගාවචරයට යන්න වෙන්නේ. මුළු ලෝකෙම මෙතන ඉන්නේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. යෝගාවචරයට තේරුම් ගන්න වෙනවා. ඇතුළට යන්න යන්න යන්න යන්න අරමුණේ ඇතුළට යන්න යන්න යන්න යන්න තේරෙන පටන් ගන්නවා. මේ දැනුම තියෙනවා නම් ඒකට කියන්නේ ඉන්සයිට් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ මේ විපස්සනාට ඉන්සයිට් කියලා. මුළු ලෝකයේ තියෙන සෑම ලෞකික විෂයක්ම අවුට්සයිඩ්. ඔක්කොම බාහිර ඉගෙන ගන්න. බුදුරජාණන්සේ විතරයි ඒ දැනුමම ඇතුළට හරවන්නේ ඇතුළට ගියාට පස්සේ තමයි කවදා හෝ යාට මේ ආදීනව ඥානෙ තේරෙන්නේ නමුත් මේක තේරෙන්න අවශ්‍ය කරන වපසරිය තේරෙන්න අවශ්‍ය කරන මූලික ආමද්‍රව්‍ය හැම කෙනෙක් ළඟම තියෙනවා හැම කෙනෙක්ම මේ ඇතුළට හිත යනකොට ඒකට බයක් පිහිටිකාවක් පහළ වෙලා බාහිරයට හිත දානවා ඒ මොකද තාමර ආදීනව ඥානෙ හොඳට තහවුරු වෙලා නැහැ එහෙම නැත්නම් සම්තිපදේ ඥානෙ තේරෙන්නේ නැහැ. ඒ වුණාට ආලයාබිනිවේෂය කරනවා. ඉතින් ඒ වෙලාවේ කමඨාන සුද්ධ වුණේ නැත්නම් මෙහෙමයි කර මේකයි ගත යුත්තේ මේක හල යුත්ත කියලා. කොච්චර භාවනා කරත් එයාට කමඨාන වාර්තා ලියන්න තේරෙන්නේත් නැහැ. හසුරව ගන්න තේරෙන්නේත් නැහැ. ඉතින් එහෙව් හසුරව ගන්න දන්නේ නැතුව අස්පනා අපිට වෙන දේ මේකයි කියලා කියා ගන්න බැරි කට්ටියගේ දෙවෙනි પરම්පරාවට බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ පණිවිඩයයි කියලා. මොකද මේ අපි මේ කතා කරන දේ ඥානගතව යන එකක් නෙවෙයිනේ. ඒක ගංගා දිගේ ඉහළට පේන ක්‍රමයක් නේ. නමුත් මොකද්දෝ ධර්මතාවයක් තියෙනවා. මේ තරම් පිරිසක් උත්සාහ කරද්දී එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඒ ආදීනව ඥානේ තේරුම් ගත්තට පස්සේ ඒ කෙනාගේ නිකුත් වෙන මේ සෞඛ්‍ය සම්පන්න කම්පන වේගය නිසා ඒක සංක්‍රමණික රෝගයක් වගේ වෙන්න පටන් ගන්නවා. මේක දැනගත්ත කෙනා ආකර්ෂණයකට ලක් වෙනවා. ලක් වෙලා අනික් අයට තේරෙන්න පටන් ගන්නවා මේ සීරම දෙන වස්තු සම්භාර හොයන්න යද්දී මේ තමන්ගේ කය ගැන තමන්ගේ ආස්වාසය ගැන තමන්ගේ පියවර ගැන බලන මිනිහ පුදුම සතුටක ජීවත් වෙනවා. කිසිම කරදරයක් නැහැ. අර ඔක්කොමලා ඔක්කොම නටද්දී නමුත් මේක වසන් ගන්න බෑ. ඒක නිසා එක්කෙනෙක් හරි ඒක තේරුම් ගත්තොත් ඒකේ සමාජයට පරිසරයට පද්ධතියට විශාල ශාන්තියක් ගෙන දෙනවා. ඒක ධර්ම නියාමයකට සිද්ධ වෙන්නේ. ඒ ධර්ම නියාමය නිසා අද මේ ලෝකේ තියෙන ආ මේ ආදීනව දන්නේ නැතුව කාපිරි ඇටෝම ගෙදර ගියා වගේ කකා කකා යන මේ ලෝකේ විශාල පිරිසක් ඉන්නවා අපි දන්නවට වැඩිය මේ ආදීනවේ තේරුම් ගන්න කියා පාණ්ඩ යන්නෙත් නෑ යුද කරන්න යන්නෙත් නෑ උගන්නන්න යන්නෙත් නෑ ආදර්ශ ජීවිතයක් ගත කරමින් ජීවත් වෙන ඊටාම අරපිරිමැත්මෙන් නිහතමානීව පුළුවන් තරම් වෙලාව මේ එතන එතන පහළ වෙන ධර්මතා තේරුම් ගන්න උත්සාහ කරනවා මිස මේ ලෝක විශේෂිතේ ලෝකේ රත් වෙනවයි කියලා හිත නරක කරගන්න යන්නෙත් නෑ. සදාචාරය නැතුණයි කියලා සෝදපාලට ලක් වුණා කියලා හිත නරක කරගන්නෙත් නෑ. මේක බුදුරජාණන් වහන්සේ ඔය පෙන්ලා දීලා තිනවා කවදා හෝ තමන්ගේ සීල සමාධි ප්‍රඥා වඩන එක මිනිහෙකුට මුළු ලෝකෙම ලෝකේ රත් කරද්දී ඒ රත් කරන එක නිවන්න පුළුවන්. මුළු ලෝකෙම විනාශ කරද්දී අර තන මනුෂයාගේ හදා ගන්නාලද හිතෙන් මේක වළක්වන්න පුළුවන් කියලා බුදුජානන්සේ අභියෝග කරනවා. එහෙම තමයි බුදුරජාණන්සේ ශාසනය පිටෙව්වේ මේකේ. බුදුරජාණන්සේ යසෝදරාවත් එක්ක සැලසුමක් ගහලා තිබුණේ නැහැ. රාහුල කුමාරත් එක්ක නෑ මම බුද්ධෝ හම්බෝධි ඉස්සාමි මුත්තෝ හම්පෝචේ පරේ තින්නෝහන්තර ඉස්සාමි සංතාරෝගා මහබ්බය. ওই සංතාරෝගා මහබ්බය කියන තමයි ආදීන මොන පස්සනාව කියන්නේ. ඒ නිසා බුදුරජාණන් මේ ඔක්කොමල පළච්චාවයි. මම මේක කඩාගෙන යනවා කිය. ඉතින් ඒක නිසා ඔක්කොමලා හිතන්න එපා අපි මේ වැඩ කරන ගියාට මුළු ලෝකෙම හෙට මේ ආධිනවන පසනාව තේරුම් ගනි ඔක්කොමලා සිල් කර්ක වෙයි ඔක්කොමලා ඉන්ද්‍රිය සංවර වෙයි ඔක්කොමලා බයලජ්‍ය පහළ වෙයි කියලා. ඒ වගේ සෑහළු කරන්න යන්න එපා. තමන් කල්පනා කරලා බලන්න ගිය අවුරුද්දට වැඩිය දැන් තමන් තුළ බයලජ්ජාවක් තියනවාද? ගිය පරියන්කට වැඩිය මේ පරියන්කේ තමන්ට සංවරයක් ඇවිල්ලා තියනවාද? එnde ende ende ende තමන්ට මේ සතිය වැඩිවීමක් තියනවාද? එහෙමනම් හිතාගන්න ආදීනවානුපස්සනාව බහුජන ජනමාධ්‍යයේ නැත්නම් ජන විඥානයේ ඇති කරන්න දඟලන්න යන්න එපා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙක වෙයි. නමුත් Taman ටික ටික ටික ටික ඉදිරියට යනවනම් ඒකට එකයි උදව් වෙන්නේ මෙතෙක්කල් Taman කරපු වැරදි ටික විතරයි. මෙතෙක්කල් භාවනා කරන්න කියලා Taman වෙච්ච අත්තරදි ටික විතරයි අපිට උගන්වන්නේ. ජයග්‍රහණ වෙච්ච ඒවා ආධිනවන පසනාවට එච්චර බලපාන්නේ නිසා භාවනාවේදී අත්තරද්දක් කියලා එකක් නැහැ. කරන හැමදේම ලකූ ආදර්ශයක්. ඒ නිසා ඒ නිසා කියනවා භාවනාදී වෙන වැරදි හුරතලයට වැටෙන්න. කවදාහකත් වැරද්දකට වැටෙන. ඒ නිසා බය වෙන්න එපා. ඒකට පුදුරන්ස අපිට විශාල පරාසයක් දීලා තියෙනවා ආර්ය පරිශ්‍රණය කියලා. ඒ පරිශ්‍රණය කරනකොට හිත පිට ගියාය. මේ මේ අකුසලයේ සිද්ධ වුණාය කියලා පශ්චාත්තාප වීමෙන් කවදාකවත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. පශ්චාත්තාප නොවි නැවත නික්ලේශී තැනක නැවත නිර්මල තැනක ගිනත් බීමේ හැකියාව හොයන පැත්තට යන්න එතෙන් ගිය දවසේ අපිට තේරෙයි අපි සියල්ලන්ටම සමාන හැකියාවක් තියෙන කියලා. කරන්න ඕනේ මේක බව දන්නවනම් මනුස්සය ඉන්න ඔක්කොටම සමාන හැකියාවක් තියෙනවා. කොච්චර වැරදුනත් නැවත තමන්ගේ නික්ලේශීතන්ට ගෙනත් තබා ගැනීමේ වගකීම අතින් අපි ආඩ්‍ය වෙලා ඉන්නේ. ඒක නිසා ලොකු ශක්තියක් සම්තිපදේ ඥානියක් එනවා. වැරදිලා කලබල වෙන්න එපා. වැරදිත් ඇරිදලා ආපහු තමන්ගේ නික්ලේශී තැනට ආරක්ෂක භූමියට ගෙනත් තබා ගැනීමේ හැකියාව අත්දකින්න එක නිවන් දැක්කා වගේම. ඒ සෙල්ලම් පටන් ගත්තට පස්සේ ආය වෙනම නිවන් දකින්න ඕනේ නැහැ. තමන තේරෙන බණ දැන් කෝච්චිය නැගලා ඉන්නේ ඒක ෂුවර් එකට මේ ගාව නැතර කරන්න නිවනේ තමයි කියන්නේ. ඒ නිසා ඉන්ටර්සිටි එකේ යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා